ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩ පිළිවිලි අද හතරවෙනි දවසේ හතරවෙනි ධර්ම දේශනාව එක පැත්තෙන් බලනකොට අවසාන ධර්ම දේශනාව ඒ සඳහායි මේ වේලාව අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන සඳහා ශීලමු දෙනා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවය යුක්තව සාදු කාර්යය පවත්වමු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 හීනා ගම්මා ඕතුච්චනිකා නරියානත්ත සංහිතා න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය සංවත්තති සේයති දං රාජකතා චෝර කතා මහාමත්ත කතාදී තීති කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණියෝනි සද්දා බුද්ධ ප්‍රම්පාණ පින්වත්නි අපි පසුගිය දේශනා වාර තුනේ මේ මහා ශුන්්‍යත සූත්‍රේ සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙන මේ මහා ශුන්්‍යත සූත්‍රයේ දැනවෙන වැඟවෙන උලුප්පා දක්වන්න හදන මේ ශූන්‍යතාවය පිළිබඳව යම් ප්‍රමාණයකට තේරුම් ගන්න උත්සාහ කළා ඒ ඒ නිසා ඒ අනුව අපට අපි මෙතුවා කරමින් ගිය මේ එකතු කිරීම රැස් කිරීමේ කටයුතු වෙනුවට අස් කිරීම හිස් කිරීම ගෙවා දැමීම ඡය කිරීම නිරෝධය කිරීම කියන මේ කාරණා දෙක දැන් සංසන්දනාත්මකව වැටෙනවා මේ සඳහා සරුවචනාංශයේ මේ ශූන්‍යතාවය පිළිබඳ අදහස ශූන්‍යතා විහරණය නැත්නම් ශූන්‍යතා දර්ශනය යම් යෝගාවචරේකට හිතේ යම් ප්‍රමාණයකට හරි තැම්පත් කරාට පස්සේ ඒ ශූන්‍යතා දර්ශනයේ යුක්තව සක්මනක් කරන හැටි ඒ ශූන්‍යතා දර්ශනයෙන් යුක්තව එදිනෙදා ඉරියව් පවත්වන හැටි ක්‍රමයෙන් පෙන්වන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් යම් විදියකට සක්මන් කරලා ඇවිල්ලා යම් විදියක කාලසටහනක් අනුගත කරලා යම් විදියක පරියන්ඛයක් ඉඳගෙන යෝගාවචරයා මේ ආනාපානීය ගෙවන් කිරීම කරනවාද ඒ ගෙවන් කිරීම කරන එක පිළිබඳව හරි අවබෝධයක් ඇතුව මේ මුළු භාවනාවම තියෙන්නේ මේ ඔක්කොම වෙනුවට ගත්ත මේ ආනාපානය කියන මේ වායෝ පොට්ටබ්බ ධාතුව ගෙවන් කිරීමයි ඒ ගෙවන් කරනවා කියන්නේ ශූන්‍යතාවයයි ඒ කියන්නේ පව් ගෙවන් කිරීමයි මානසික අසහන ගෙවන් කිරීමයි කියලා මෙන්න මේ කාරණේ තේරුම් ගත්තට පස්සෙත් එවැනි අදහසකින් යුක්තව එවැනි මානසිකත්වයකින් යුක්තව එවැනි දර්ශනයකින් යුක්තව නැවත සැටයක් සක්මන් කරනවා. මේ පරිණත ඉස්ලා සක්මන් කළා තමයි යාවේ. මේක දැනගත්තට පස්සේ ආයසරයක් සක්මන් කරනකොට මේ යෝගාවචරයට තියෙනවා සක්මන්ට ගියාට පස්සේ ඉතින් අර පටන් ගන්නකොට ගොරෝසුව තමයි හිටගෙන ඉන්න ඉරියව්ව, ඇවිදින ඉරියව්ව, යටි කය, යටි කයෙන් වම තියෙන වෙලාව දකුණ තියෙන වෙලාව කියලා අපි අනිකුත් ලෝකයේ අමතක කිරීම සඳහා කයට හිත අරගෙන කයෙත් පයට හිත අරගෙන පයෙත් පතුලට හිත අරගෙන ඉතින් ඒක හොඳට අතර විතර සහිතව බලන්නේ එහෙම ඒ සඳහා සුවිශේෂී යදවුමක් යදුවේ නැත්නම් හිත හරියට නන්නත්තර වෙන නිසා ඒ විදිහට සක්මණේ තියෙන ධාතු මනසිකාර්ය එහෙම නැත්නම් ක්‍රියාවලිය හොඳට බලන ඉන්නකොට ඒ තාක්ෂණයේ දිගේ එච්චර ගියාට ඉස්සරහට යනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ සක්මන නිසිනින්දේ අනායාසයෙන් සිද්ධ මේ ක්‍රියාවලිය මම නැතත් සිද්ධ වෙනවා කියලා පේන එකයි. මම ය නැතත් මම චේතන නැතත් මම ආස නොකලත් මේක දිහා මගෙන් පරිබාහිර දෙවන්නේක් කරන්නක්සේ බලනකොට තමයි ඔන්න සක්මන ශුන්්‍යතාවයට කිට්ටු කරන්නේ. ඉතින් ඒක දකින්නයි අපි මේ විවිධාකාරයෙන් හිතත් කයත් එක්ක යාලු කරවන්න හදන්නේ. ඉතින් යාලු කරන ක්‍රමය සක්මනේ ඉඳලා යාලු කරගන්න ක්‍රමය පරියන්කේ යාලු කරගන්න ක්‍රමය වගේ තමයි. කරන ගියාට පස්සේ මේක නිසිනින්ද සක්මන යනවා. අනායාසයෙන් සක්මන යනවා. තමන්ට බලන්න පුළුවන් මේ මම මේක මෙහෙවෙ නැතුවට මම මේක මෙනෙහි නොකලට මම මේක පිටිපස්සේ එළවෙලව බැලුවේ නැතුවට ෂෝක් එකට සක්මන සිද්ධ වෙනවා. ඒක තමයි සක්මන කියන්නේ. එතෙන්ට යනකම අපි මොකද්ද කරනවා මොනවද මෙහෙවීම කරනවා. ඒ කරන තාකල් මේ තාම වාහනයක් එලවන්න පුරුදු වෙනවා වගේ. වාහනේ ගමන් යන්න පුරුදු වෙලා නැහැ තාම. තාම වාහනේ එලවන්න පුරුදු වෙනවා වගේ. පස්සේ හොඳටම වාහනේ දන්නවයි කියලා කියන්නේ නැත්නම් මේ මිනිස් යන්තරේ ඒක නිසින්ින්දේ තමන්ගේ වැඩේ කරද්දී තමන් පැත්තකට වෙලා බලන් ඉන්නවා. ඒ නිසා තමන්ගේම දරුවා දිහා දරුවා ගෙට ඉස්සලා කවල පොවල තනලා වඩලා හදලා ඒ දරුවා තමන්ගේ කටයුතු කරනකොට ඒකට ඇඟිලි ගහන්න ඔහොම නේ පුතා මේක කරන්නේ මෙහෙමයි කියලා ඇඟිලි ගහන්න නැතුව ඌට ඒක කරගන්න දීලා පැත්තකට බලන් ඉන්නවා. ශාතප්පයක් කපාගනින්ද? නෑනේ. උඹ ඕක එහෙම කරන ඵලයන් කියලා ඒ තව කෙනෙක් පුහුණු කරන දරුවෙක් පුහුණු කරන මවක් වගේ දැන් ඉන්න අම්මලා නම් ඒ කතා දන්නේ නැහැ. නමුත් ඉස්සලා අම්මලා දන්නවා ඒක. ඊට පස්සේ පුරුදු කරාට පස්සේ ඒ දරුවා ඒ දරුවගේ පැටික් කරගෙන යන කියන පස්සේ තමයි අම්මා කියන්නේ. මේක කොහේ ගියත් උකුලේ තියාගෙන ටෙලිෆෝන් කර කර මේ දරුවා පිටිපස්සේ හොල්මන් කරනවා නම් මේක හොල්මනක් නෙවෙයි. මැරෙන්නත් ඉවරයක් නැහැ. මේ දරුවා හතර සමාජයට දෙන්න ඕනේ. ඌ පළච්චා ඔහුගේ ගමන. මේකේම නෑ හැම වෙලාවෙම හොයනවා. ඒකම තමයි හක්මටත් කරන්නේ. ඉතින් සක්මන් අපි පුරුදු කරන්නේ මේ සෑම තාක්ෂණයක් හරහා සෑම මානසිකාරයක් හරහා යාට නිසින්ින්ද යnderලා මම නැතුව මමයා නැතුව ඒ හිස්ස සක්මන යනවා බලාගෙන ඉන්න බලන්න පුදුමාකාර ඒ මොකද්ද කියන්නේ හොඳට ඩ්‍රයිවිං දාන ඩ්‍රයිවර් කෙනෙක් එක වාහනයක යනවා වගේ ඒ වාහනේ යාගේ අතේ තියෙන්නේ යාට මේ අය ක්ලච් කරන්න, බ්‍රේක් කරන්න, සිග්නල් දාන්න මොකොත් ඕනේ වැඩි ලස්සනට යනවා. එහෙම නැත්නම් ඒ වාහනේත් එක්ක පොර බදනවා තමයි. ආහනේ වගේ තමන්ගේ වාහනේ පුරුදු කරගත්තට පස්සේ සක්මණෙන් ගන්න තියෙන ආනිසංස මැරිලා ඉවර වෙලා නෙවෙයි හම්බෙන්නේ මේ මොහොතේම හම්බ වෙනවා මහ පොළොව උඩ ඇවිදින මිනිස්සයා ඒකේ හොඳට සම්පජඤ්ඤයක් ඇති කරගන්න මම නැතු වැඩ යනවා ඊට පස්සේ ඉදින්දා ඉරියව් පවත්වන කොටත් පුළුවන් තරම් පුරුදු වැඩක් කරන වෙලාවක පුරුදු තැනක ඉන්න වෙලාවක එයාට ඒ ශරීරයට බාර දුන්නොත් උඹේ වැඩ ටික ඔබ කරගන්නේ හැබැයි මම ඇස් බැල්ම තියෙනවා මම අවදි භාවයේ තියෙනවා සතිය තියෙනවා අප්‍රමාදයේ තියෙනවා කියලා ඔය අපි ඇඟිලි ගැහුවේ නැතුවට මේ ඇඟ 100ට 100ක්ම දන්නව කරන්න ඕන ටික අපි ඒක දිෙද්දි මේක ඇඟිලි ගහන්න ගිය ගමන් ඉතින් හැම ඇඟිලි ගැහිමක්ම අසම්බරයි ඇඟිලි ගැහිමෙන් කරන සෑම කටයුත්තක්ම ශරීරයේ අසමබරයි. වැඩියෙන් කරන්න කරන්න එක පැත්තක් කොර වෙනවා, එක පැත්තක් වැඩෙනවා. ඉතින් අන්තිමට ලඩක් එනවා. ශරීරයේ ශරීරයේ විසින් වැඩි කරගෙන යනකොට ඒක කලාවක්. ඒක චිත්‍රයක්. ඒක ගීතයක්. ඒක సౌందර්යයක්. ආන්නේ විදිහට යන ගිය දවසේ තමයි අපිට ජීවත් වෙනවයි කියලා කියන්න පුළුවන්. මේන මේ විදිහට ශූන්‍යතා දර්ශනයේ යුක්තව අත්හැරලා දාලා. දංගිවං කරලා හිස් කරලා මේක දිහා මේකට වැඩි කරන්න දුන්නොත් අලුතෙන් ආය කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ මේ ශරීරය දන්නවා. මෙන්න මේ විදිහට සක්මන එදිනදා ජීවිතයේ ඉරියව් ආදී පිළිබඳව අර ශුන්්‍යතාවය හරහා පෙන්ලා දෙන සර්වජන් වහන්සේ තව දුරටත් ඒක ජීවිතයට කාවද්ද ගන්න ඒක ජන ජීවිතයට ජන විඥාණයට ඉතිරි පැතිරි සාසනයක් බවට පත් වෙන්න වැදගත් ස්ථානයක් ඉස්සරහට තියෙනවා. ඒක තමයි අද දේශනාවේ දවසේ මාතෘකාව වශයෙන් තිබ්බෝ තිබ්බේ තස්සචේ ආනන්ද ඉමිනා විහාරේන විහෙරතො මෙන්න මේ විදිහට දේවල් වලට ඇඟිලි ගහලා අහකැන්නයි රෙද්දයත් දා ගන්න නැතුව යනාතේ යන්න ඇරලා සක්මන කරන්න ඇති එදිනදා වැඩ කරන්න ඇති දවසේ වැඩ කරන ගියාට පස්සේ මෙවැනි විහරණයක ගත කරන එක මගේ කතාව පිළිබඳව කොහොමද කියලා හිත යොදනවායි කියන මම දවසක මේ ක්‍රියාකාරකම් විතරක් නෙවෙයි දවසක කරන කතා. කතාය චිච්ඡන්නමති. මේ වෙලාවේදී පවා සර්වචන්හන්සේ මෙහෙම කරපම් මෙහෙම නොකරපම් කියන්නේ බලන්න කියනවා මෙන්න මේ හිස් කරන අදහසේ යුක්තව අස් කරන අදහසේ යුක්තව අතහරින අදහසෙන් යුක්තව ගෙවම් කරන අදහසෙන් යුක්තව නිරෝධ කරන අදහසෙන් යුක්තව බලනකොට අපේ මේ කතාවනේ අපි කොච්චර පටලව ගන්නවද කියලා. අනවශ්‍ය විදිහට එක එකනාගේ හිත තරක් කරනවා. අනවශ්‍ය විදිහට අහුම්කම් දෙන්නේ නැතුව පටලවා තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ පුදුම විදිහට අපි අතර තියෙන sannivedanaye බාධා වෙලා කරන කරන වචනයක් පාස අවුල් වෙනවා. ඒ නිසා සරුවචනාංශය සඳහන් කරනවා ඔබට තේරේ කතා જાති දෙකක් තියෙනවා කියලා. එකක් තමයි යායන් කතා යම් මේ කතා හීනා බොහොම තුච්ච දේවල් ගැන කතා කරන්නේ මේ ඕනෙම නැති බොඩි දේවල් අරගෙන ඔහි කියව කියව ඉන්නවා හීනා ප්‍රණීත දෙයක් ගැන නෙවෙයි කතා කරන්නේ ගම්මා ගම්මැදි හැලි කියලා જાතියක් තියෙනවා ග්‍රාම්‍ය දේවල් කතා කරන්නේ ගම්මා පොතුජනිකා පෘ탁ජනයන්ගේ කතා මේ කාම ආශාදේ අරක මෙහෙම මේ මේ බටු හදනකොට තෙලට දාලා හදනවද කිරට දාලා හදනවද කියලා පැය ගණන් කතා කාලේ වුණාසු බටු ගෑවට පස්සේ ඔක්කොම කක්කවල දිනක කොග තෙලෙන් ගෑද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙය බටු අනේ පොත් ලියවෙන තරම් අනේ මේක ගැන ටෙලිෆෝන් කරන තරම් බට්ටහුවා බට්ටහුවා ගන්න හැදී මේ වගේ කතාවල් වලට ගියාම යාර කියනවා පුතක් පුතක් මේ එකට එක දේ විවිධාකාරවට හැඩ කර කර අය කනකොට විතරයි ඔය හැඩේ තියෙන කක්කායේ මොන වෙනසක් තියෙනවද කියලා බලන්න තිරෙන් බැද්දත් එකයි කිරෙන් බැද්දත් එකයි කක්ක කක්කමයි කහ පාටමයි ගඳමයි. ඕක තේරෙන්නේ නැහැ. ඔක තේරෙන්නේ නැහැ. ඉතින් බට ඔයාලා ගෙදර හැදුවේ කොහොමද මේ මගුල් ගෙදරට අපි හදන්නේ මේ විදියයි කියලා ඉතින් පුතජන කතා. කියලාවරක් තියෙන්නේ. හීනා ගම්මා පෝතුජනක අනරියා ආර්යයන් ආර්ය ධර්මයකට කිට්ටු කරන්නවත් නැහැ. අනත්ත් සංහිතා. අහන එකට වැඩකුත් නැහැ, ඔබට වැඩකුත් නැහැ. හීනා ගම්මා පෝතුජනික අනරිය අනත්ත් සංහිතා. මෙන්න මේ වගේ කතා වගේකට අපි බුද්ධුම නැමියාවක් තියෙනවා. ඒ ඒ කතා තමයි රේඩියෝ එකේ උදේ ඉඳලා හැන්ද වෙනකන් යන්නේ. මගේ සෙල්ෆෝන් එකේ සීනා මැසේජ් එකක් ඇවිල්ලා නොමිලේ කුකරි ක්ලාස් පවත්වනවා කැමති නම් මෙන්න මේ නම්බරයට කතා කරන්න කියලා. ඩයලොග් ගන්න නිකන් දෙන්නේ. අනේ අපිට උයපුවක් කහා ගන්න බෑ මේ උදේ ඉඳලා ඉඳන් මාළු 32 බෙදන්න ඇවිල්ලා. එහෙම ජවතව කුකරෙට් ටිකන ගත්තොත් එහෙම මෙව තමයි තියෙන්නේ. ඉතින් මෙව්වට අපෙන් කොච්චර කරනවා? දවසක් ඇතුළත අපි මේ මිනිසුත් එක්ක කතා කරනවායි කියලා ආනත්ත සංහිත කතාව. ඒක දිගටම සරුවචනසේ කතා කරලා තියෙනවා. ඒ කතා නිබ්බිදාව නිවීම පිණිසක් පිණිස නෙමෙයි පවතින. ඇවිස්සිල්ලක්මයි කරන්නේ. කවුරු හරි කුප්පණ කතා මේවට කියන්නේ. නිබ්බිදාය විරාගාය. රාගේ දුරු කරන්න නෙවෙයි. කැම අඩු කරන පැත්තනේ මේ කතා කරන්නේ. ඒ ඇඳුම් පෙළඳුම් පිළිබඳ ඒ ලද දෙයින් සතුට වෙන පැත්තනේ මේ කතා කරන්නේ. ඊවල දුරවල් පිළිබඳව ලද යකක සතුට වීමක් නෙමෙයි කතා කරන්නේ. අරයට වැඩියෙන් මෙයා කරන්නේ කොහොමද කියලා කරපු අපිලිබඳ කතයි. ඒවා නිතරම රාග දනවන කතා. විරාගය නෙවෙයි. නිබ්බිදාය න විරාගාය න නිරෝධාය එද ඉවර වෙන කතාවක් නෙවෙයි. හැත් බැඳෙන කතා. එකින් එකට එකින් එකට එකින් එකට යායන යායට යන කතා. එහෙම නැත්නම් කතා සරිච්ඡාගරයක් තමයි තියෙන්නේ. ඒ වගේම උපසමය කෙනෙක්ගේ හිත තැම්පත් වෙන, අහලා සංහිඳෙන, අහලා අනේ මේක අහනකොට අපිට හිත කය සංසිඳනවා කියන කතාව නෙවෙයි තියෙන කාලයක් හිත ඇවිස්සෙන කාලයක් රාගය ඇවිස්සෙන කාලයක් ද්වේෂයට ඇවිස්සෙන කතා ඒක උපසම කතා වලට වැටෙන්නේ සංහිඳියා කතා නෙවෙයි අභිඥාය මේ මේ පතු පිට තියෙන මේ පිටපොත්ත නෙවෙයි ඇතුළත කොච්චර හරපද්ධතියක් අපිට කතා කරන්න තියෙනවා ඒ විදිහට යමක් ඇතුළට විනිවිදලා මතු පිට පෙන්නන නීතාර්ථය නෙවෙයි නෙය්‍යාර්ථය දකින්නේ ආනාපාන දිහා බලලා ආස්වාද ප්‍රසආසයේ තියෙන පෞද්ගලික ලක්ෂණ හරහා බලලා ඒකේ පොදු ලක්ෂණේ බලන කතා. නැත්නම් මේ මිනිස්සුෝ පිළිබඳ වාද විවාද හදාගෙන නිකාය ભેද හදාගෙන ආගම් ભેද හදනවා වෙනකොට මේ සියල්ලම දෙන මිනිස්සුෝනේ ඇයි මෙච්චර මේව බෙදා හදාගෙන ඇත් වෙන රණ්ඩු කරන්නේ කියලා මේ මිනිස්සුන් අතර සමගියක් ඇති වෙන කතා නෙවෙයි තියෙන්නේ ඒව ඒව රස නැහැ පුළුවන් තරම් අර විදියට ඇතුළතක් පෙන්වන්නේ නැති නිකම් මතු පිට සෝබනේ ආලවට්ටම පුරාජේරු කතා. ඒක හදාකත් අභිඥා පැත්තට යන්නෙත් නැහැ. මේ යටින් බුදුහාමුදුර කියන්නේ මෙව්වත් කරලා මෙයා කොහොමද සතිය පවත්වන්නේ? මේ වගේ වැරදි ධනවන කතාවල යෙදිලා අහලා ඒ කෙනාර හදාගත්ත සතිය හදාගත්ත ශූන්‍යතාවයේ කොහොමද තන වැඩෙන්නේ? ඒක නිසා මේ තනාගත්ත එක අරස කරගන්න නම් ඒ කතාව නිබ්බිදාවට විරාගයට නිරෝධයට උපසමයට අභිඥාවට එනත සම්බෝධි පිණිස පවතින කතා නෙවෙයි අනිත් පැත්තට කතා කරන්නේ මෙවැනි කතා જાති 32ක් විශේෂයෙන්ම දීගනිකායේ දීර්ඝ සූත්‍ර සඳහන් කරනකොට සීලඛණ්ඩකේ සරුවත්යන් සඳහන් කරලා තියෙනවා රාජ කතා, චෝර කතා, මහා මාත්‍ත කතා කියලා එක එක එක එක මේ ලෝකේ තියෙන පල්ලහැලි මාතෘකා 32ක් සරුවත්යන්සේ පෙන්ලා තිනවා. අන්න එවැනි කතා කරනකොට ලැජ්ජ වෙන්න කියලාත් නැහැ වළක්වන්න උත්සාහ කරන්න කියලාත් නැහැ දැනගන්නයි කියලා තුනම් මම මේ කරපු කතාව මෙන්න මෙවැනි කතාවක් කියලා මම මේ කරපු කතාව හීනයි ගම්මයි පෝතුජ්ජනිකා අනර්යා අනත්ත සංහිතා න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය කියලා තමයි තේරෙනවා නම් එහෙම තේරෙන්නේ නැතුව යාට කොච්චර බණ කිව්වත් Tamandම තේරෙනකම් කද්දාකත් හැදෙන්නේ ඒ පුද්ගලයා Taman තේරුම් ගන්න මම භාවනා කරන කෙනෙක් මගේ කතා ප්‍රමාණය අඩු කරනවා විතරක් නෙවෙයි හර ඇති කතාවක් කතා කරපන් නැත්තම් පුළුවන් තරම මේක අරසා කරගන්න ඕන කියලා අපි කොච්චර නීති දැම්මත් අපි කොච්චර උත්සාහ කළත් ඒ කෙනාට තේරෙනකම් ඒ කෙනා දැනගන්නවා නම් මම මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතිය මම මෙච්චර අමාරුවෙන් හදාගත්ත මගේ සමාධිය මම මෙච්චර අමාරුවෙන් හදාගත්ත මගේ නිහතමානීකම මම මෙච්චර අමාරුවෙන් හදාගත්ත මේ ලද දෙයින් සතුට වෙන ගතිය නැත්නම් මේ ශූන්‍යතාවේ කොච්චර ඉක්වනට මෙවැනි කතාවකින් තමනුත් කෙලසෙනවද අනුනුත් කෙලසෙනවද ඒක නිසා කර්මපත 10 කයෙන් තුනයි මනසෙන් තුනයි වචනෙන් හතරක් තියෙනවා. අද මේ අපි විඳවන විඳවිල්ලට ප්‍රධානම හේතුව කයත් මනසත් නෙවෙයි. සතුන් මරණ නිසා නෙවෙයි අපි අද මේ විඳවන්නේ මේ දුක්. හොරකම් කරපු නිසාත් නෙවෙයි කාමීත්‍යාචාරය කරපු නිසාත් නෙවෙයි බොරු කේලම් හිස් වචන පරුස වචන නිසා. එහෙම නැත්නම් මේ නොකල යුතු කතා කරන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න. ඉතින් ඒක නිසා අපි කාට හරි මේ කියන්න ගියොත් ඒගොල්ලෝ හිතනවා මේ කටටත් වැට බඳින්න හදනවාද අපිට කතා කරපුවා මොකද වෙන්නේ කියලා ඒකට හුඟක් විරුද්ධ නිසා ඒ කෙනාට ඒත්තු ගන්නට නම් බුදුරජාණන් වහන්සේ පළවෙනි පන්ති උත්සාහයක් කරනවා. ඔබ තීරුම් ගනි ඔබ භාවනා කරන කෙනෙක්, බාස් කරන කෙනෙක්, ඔබ හිස් කරන කෙනෙක්. ඔබ මේක නැති කරන්න උත්සාහ කරද්දී ඔය තොගේට යන කතා එක කවදාකවත් කරන්න. ඒ නිසා උඹේ අතින් ඒකට යම් කිසි සාම්මාදම් වීමක් වෙනවා නම් පංගුකාරමක් වෙනවා හොඳට දැනගන්න කියනවා මේකට ගෙවන්න වෙනවා. මේ කරපු ටිකට ගෙවන්න ඕන. ඒ කියන්නේ භාවනා කරනකොට අවුල් වෙනවා හිත. වික්ෂිප්ත වෙනවා. එහෙම නැත්නම් අසාධාරණ චෝදනා එන්න පටන් ගන්නවා. කතා කිරීම නිසා. ඒ විදිහට තමන්ට සම්පජඤ්ඤේ පහළ වෙනවා නම් මෙන්න මෙවැනි කතා කිරීම නිසා මම මේ තනන වඩන ශුන්්‍යතාවේ නෙවෙයි වැඩින්නේ කියලා සර්වචනසේ වෙනුවට කළ යුතු කතා 10ක් පෙන්නනවා. ඒව හැම වෙලාවෙම නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය. ඒක නිතරම නිවීමක් පිණිසයි කතා කරන කාට හරි මේ ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න. මේ අවසන්ඩ යන්න එපා. කියලම් කියන්න ඉල්ලීම් කරන්න ලද දෙයට විරුද්ධ වෙන්න මේක කවදාකවත් ලෝකේ ආදෙන දේවල් නෙවෙයි. ඒ කෙනාට කියලා දෙන්න ඕනේ නෑ ওই තීන தත්ත්ව වලට ඉවසලා වැඩ කරන්න පුළුවන්. ඒක නිසා නිවීමක් ගැන හිතනද එහෙම නැතුව චෝදනා කරන්නයි විවේචන කරන මිනිස්සයා කඩුවක් ගිල්ලා වගේ. එහාට යනකොට එහෙට කැපෙනවා මෙහෙට යනකොට මෙහෙට කැපෙනවා. සරුවචන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලම සිද්ධාර්ථ යෝරජ වශයෙන් ඉන්නකොට කුමාරයෙක් වශයෙන් ඉන්නකොටත් කිසා ගෞතමී දැකලා නිබ්බුතාන උන සාමාතා නිබ්බුතාන උන සාපිතා නිබ්බුතාන උන සහනාරී යස්සයන් ඊදීසෝපති කියලා වීදී අවජින මේ කුමාරයද හැබල්ලගේ වනේ මෙවැනි පුරුෂයෙක් මෙවැනි පුතෙක් කෙනි අම්මා කෙනෙක් සැනසෙනවා මෙවැනි දරුවෙක් ඇති තාත්තා කෙනෙක් සැනසෙනවා මෙවැනි වාහි කෙනෙක් ඇති ගෑණියක් සැනසෙනවා ඒ මොකද බලූ බැල්මටම පේන්න තියෙනවා කිසියම් ඇවිස්සිල්ලක් ගෝසවන්න නිබ්බිදායි බුදු වෙලා නැහැ තාම බුදු වෙලා නැහැ. තව දුෂ්කර ක්‍රියා කරලත් නැහැ. ගිහි ගියත් ඇරලත් නැහැ. ඒක නිසා තමන්ගේ වැඩපිළිවෙල නැත්නම් කතාව නිවීම පිණිස නම් නිපිඩාව පිණිස නම් විරාගයේ පිණිස නම් ලෝකේ කියන්නේ රාග රත්ත ලෝකයක්. කුට්ටිය කඩා ගන්න ලෝකයක්. මුල්වැවරියම ඉල්ලන ලෝකයක්. පළවෙනි පන්තියෙම ඉල්ලන ලෝකයක්. ඒ කියන්නේ මට පිටිපස්ස වෙල හොඳයි. මට ප්‍රශ්නයක් නැහැ මට ඔය ලද්ද දෙයකින් මට ලැබෙන්න පුළුවන් කියලා මේ පළවෙනි තැන දිනා ගන්න දඟලන කට්ටිය අතරේ ඒගොල්ලන්ට තැන දීලා පැත්තකට යන කතාවක්. Nirodha විරාගය පස්සම්බණය මේ කතා කරන්න පටන් අරගත්තොත් තමන් ළඟ ඉන්න මිනිස්සු දුවන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් මේ කතාවට කැමති නැහැ. අර අර රාජකතා චෝර කතා ආදී අවිශ්වන කතා කියන්න ගත්තාම ප්‍රසිද්ධ කතිකෙක් බවටපත් වෙනවා ජනප්‍රිය කෙනෙක් බවටපත් වෙනවා අනුමුත් අවශ්‍යනවා තමනුත් අවිශ්වනවා රෑ නින්දෙති දත් මිටි කණ්ඩ වෙනවා නින්ද ගියත් දත් මිටි කණ්ඩ වෙනවා ලබනාත්මයක් කියවන්න වෙනවා ඒ නිසා අද තියෙන්නේ පුළුවන් තරම් මේ වගේ කතිකත්වයකට ගිහිල්ලා එයාගේ සීලය අවශ්‍ය නැහැ බයලජ්ජා ඕනේ කරන්නේ දක්ෂව කතා කරන්න පුළුවන් නම් බුරින් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒ මිනිස්සු කතා කරනකොට ගල් පිළිමයක් කරනොත් ඔළුව හොල්ලනවලු එහෙයි එහෙයි කියලා. එහෙව් කතාද තියෙන්නේ. අද භාවනා කරන එකෙක්වත් දන්නේ නැහැ මේ ගුරුවරයෙක් එක්ක ඇසුරු කරන කොයි ගුරුවරයද ඇත්ත කියන්නේ කොයි ගුරුවරයද බොරු කියන්නේ කියලා. මොකද ඔක්කොම ලහුවෙන කතාවට විතරයි. ඒකේ හරපද්ධතිය දකින්න මේ මනස දෙන පණිවිඩය මනස කරනවාද මේ කරන දේද කියන්නේ කියලා දැනගන්න Taman ළඟ ගුණ නැත්තම් අනිවාර්යයෙන්ම දක්ෂ කතිකයෝ මෝඩ යෝගාවචරය ඔක්කොම අල්ලගන්න. කාට නිසයි මාළු වෙනව හින්න වගේ අද තියෙනවා හරියට මේ නොමග යවන භාවනා ක්‍රම ඔක්කොටම අහුවෙන්නේ ඒ කරන කතාව දිහා බැලලා මේක සෝබනයක්ද මේක මවාපෑමක්ද කියලා Tamanට මැනගන්න බෑ. ඇත්තට මේක ලේසි නෑ. හරි අමාරුයි. ඒසහා Taman නිතරම දන්නවා මගේ කතාව නැත්තම් මං අහුම්කම් දෙන්නේ නිවෙන පැත්තට, සංසිඳන පැත්තට, ලතදීන් සතුට වෙන පැත්තට, නිහතමානී වෙන පැත්තට, සීතල වෙන පැත්තට කියලා. එතකොට Tamanට එකතු වෙනවනම් එකතු වෙන්නේ. එහෙම නැත්නම් ආශ්‍රය කරන් හදනවා ආශ්‍රය කරන් වෙන්නේ ඒ જાති අය තමයි. එන්නේ එක තේරෙනවා නම් Tamanට. දැන් එන්නේ එන්නේ මයිත් එක මම කවුරුත් එක්ක කතා නොකර ඉන්නේ. අවශ්‍ය වුණොත් කතා කරනවා. හැබැයි කතා කරනකොට මෙන්න මේ ටික තමයි මම කතා කරන්න කියලා. ඒ නිසා මේක මේ පෙරෙන්න පටන් ගන්නවා. අර විදිහේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන જાති කට්ටිය එහිමීට අයින් වෙලා අර වගේ නිමිච්ච කතා කරන පිටේ තමයි ලඟ වෙන ගතිය අපේ ඉඳ තියෙනවා නම් ඉතාමත්ම ප්‍රවේශමෙන් ඒක දිගට පවත්තන්න හැබැයි තාමවත් අර විදියේ හීන ගම්ම පෝතුජ්ජනික අනරිය අනත්ත සංහිත කියපු විදිහට කතා කරන අයට දොස් කියන්නත් එපා පහත් කළ සලකන්නත් එපා සැලකුවොත් ලෝකේ ඉන්න භයානකම පිරිස තමයි ඔය හීන වූ ග්‍රාම්‍ය වූ පෘතජනික වූ අනරිය අනන්ත සංහිතාව කතා කරන මිනිස්සු එක්කෙනෙක් තරහ කරගත්තොත් මුළු සංසාරෙම ගෙවන්න වෙනවා. එيشා තමන් සුද්ධ වෙන්න නැත්නම් තමන් අර නිබ්බිදාය විරාගාය උපසමාය සම්බෝධාය අභිඥාය පැත්තට කතා කරන්න හැබැයි දැනගන්න ඕනේ දැන් මෙයාගේ කතා යන්නේ මේ පැත්තට කියලා. අංගවන්න නරකයි. මේ වැස්ස වහින්න වගේ එන එන බාප්පට වෙලා යනවනේ ඉන්නේ බාප්ප යන්න මං එන්නම් ඈ මේ ඊට මමට සිග්නල් දාලා දකුණ කපලා මාරු වෙන එකයි තියෙන්නේ අනේ මේ මනුස්සයා තරහ වෙන්නේ කියලා යත් එක්ක හිටියොත් ඒ මනුස්සයා කරන පවුලේ 50කට අසං කරන්න වෙයි ඉතින් ඒව අහලලා මේ පැත්තට යන්න උග බුදුහාමුදුරුවෝ කියලා දෙනකන් ඉන්න එපා ඔය කතාව Taman දන්නවනම් කෙරෙන්න ඕනේ මේකයි කියලා ඉතින් ඊට දෙනින් පැත්තකට යන එකයි තියෙන්නේ ලොකු සාචින්න කාලේ කිව්වලු මේ යම් කිසි තැනක වාදයක් ඇවිස්සිල්ලක් ධර්ම විනය කරනකොට ගැටුමක් එනවා නම් පුළුවන් තරම් ඉක්මනින් එතනින් මාරු වෙන්නයි කියලා. අර පැත්ත ගන්නත් එපා මේ පැත්ත ගන්නත් එපා. අනේ මට කොන්දේ අමාරුවක් තියෙනවා. මට පොඩ්ඩක් වැසිකිළියට යන්න ඕනේ. මොනවා හරි කියලා හිමීට අරගොල්ලෝ ඉන්නේ තද බල රණ්ඩුවකනේ. මේකට මාරු වෙන එකයි තියෙන්නේ. මිනිස්සුන්ට පේන තියෙන නෝන්ජල්කමක් වගේ. මිනිස්සු තියෙන බොම්බය ආදුකමක් වගේ මේ වගේ තැනකට ජීවිතපත් වෙලා රණ්ඩු කරන්න බෑ කියලා. නමුත් එතන සිද්ධ වෙන්නේ හීන ගම්ම පෝතුජ්ජනික අනර්ය අනත් සංගීත කතාවක්. ඉතින් ඒ නිසා මේවැනි කතාවක් නැත්නම් මේවැනි විහරණයක් නැත්නම් මේ <clears throat> ශූන්‍යතාවයක් ගැන අහුවට පස්සේ හොඳට රේඩියෝ එක අහන්න. මොනවද උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ කියලා. හොඳට ටෙලිවිෂන් එක අහන්න බලන්න අහන්න නැතුව ඉන්න එපා අහන්න අපා මේක තේරුම් ගත්තට පස්සේ අහන්න මොනවද කරන්න කියලා. එහෙම අහන්න නැතුව කියන්න එපා මොනවාක්වත්. අපි මේව රස විඳන්නේ මෙතෙක් කල. ටෙලිවිෂන් එකේ මොනවද අපිට ගේන්නේ? පත්‍රේ මොනවද තියෙන්නේ? පල්ලෑලි වල මොනවද තියෙන්නේ? බස් එක යනකොට මොනවද කතා කරන්නේ? කෝච්චිය යනකොට මොනවද කතා කරන්නේ? මේක දිහා බලනකොට පේනවා අපි කොච්චර හම්බ කරත්. ඒ හම්බ කරපු දේ නිකන් පෙට්‍රල් ටිකක් පීරිසිකුට තිබ්බාගේ හුලකට පිහගෙන යනවා කතාව දන්නේ නැත්තම්. කතාවෙන් හරියට ඉරැඳ ගන්න ඕනේ. මෙයත් එක්ක කතා කරන එක සත්පුරුසයි සද්ධර්මයි නිවනට සුමු වෙනවා මෙයත් එක්ක කතා කරනකොට මෙහෙම හැබැයි මේ මනුස්සයාට ඇඟට තේරෙන්නේ නැති වෙන විදියට හලලා දාන්න ඕනේ හිමීට එහෙම නැත්නම් එවැනි කෙනෙක් තරහ කරගත්තොත් ඉතාමත්ම භයානකයි එල්ලවලව පහර දෙනවා මොකද මේගොල්ලෝ හරි මාන්නක් හර මිනිස්සු ඒගොල්ලන්ගේ මාන්නයට අත තිබ්බොත් අයියෝ ඕගොල්ලෝ අන්න කතා කරන්නේ මම එහෙම නැහැ කියලා අමාරුයි ඒ නිසා ඒගොල්ල අතර ඉන්නකොට මෝඩෙක් වගේ ඉඳලා පුළුවන් තරම් ඉක්මනට මාරු වෙන එකයි තියෙන්නේ. මේවා මම දෙන බණ එහෙම නැත්නම් මේ පොතේ එහෙම ඌව නැහැ. ශුන්්‍යත සූත්‍රය ඌව නැහැ. මම මේ කියන්නේ ශුන්්‍යත සූත්‍රය කියනවා මෙන්න මෙම යහයන් තන්නා යහයන් කතා හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරිය වනත්ත සංහිතෝ ඒකේනකොට දැනගන්නයි කියන. මේවා මෙන්න මේ පැත්තටයි දුවන්නේ. ඊ ගාවට කියනවා එහෙම නැති එහෙම නැත්නම් මේ නරකට යන්නේ නැති නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය සම්බෝධාය අභිඥාය පැත්තන කතා ටිකක් බුදුහාමුදුරු නම් කරලා දෙනවා. මෙන්න මේ විදිහ කතා 10ක් ඒවට කියනවා දස කතා කියලා දස කතා වස්තු කියලා අපිච්ච කතා. ලද දෙයින් සතුටු වීම පිළිබඳ අර පරිමර්ශන කරන කතාවක් එන තියෙනවා ඒකට සම්බන්ධ වෙන්නේ කියන්නේ. අල්පේච්ඡතාවය කියලා කියන්නේ ඉච්ඡතාවය කියලා කියන්නේ කැමැත්ත. අල්පේච්ඡය කියලා කියන්නේ සුළු දෙයකට කැමැති. අර පරිමැස්මට කැමැති. එහෙම නැත්නම් මේ අල්පේච්ඡ භාවය කියලා කියන්නේ මේ සුඛභෝගීත්වය නෙවෙයි ලද දෙයින් සතුට වෙන ගතිය තමයි අල්පේච්ඡතාවය. සන්තුට්ටි කතා දැන් අපිට අපේ අනික් ජනකාවත් එක්ක බලනකොට කොච්චර සතුටින්ද ඉන්නේ. අපි සතුට වෙන්නේ නැත්නම් දැන් කවදාවත් සතුටක් නැහැ. නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් දැන් බුද්ධ ශාසනයේ තියෙන පිළිලු වෙච්ච එකක් මෛත්‍රී බුද්ධ ශාසනය තමයි හොඳ එක තියෙන්නේ කියලා. එවැනි එකේ එවැනි කතාවක් නොද්දකින් නොපතන් නොදෝමකින් කියලා අයින් දැරුවට කමන්නේ. බුදුරජාණන් අපිට කියනවා ඉන්න තැන සතුටුයන් කියලා. අපිට මේ හම්බෙලා තියෙන්නේ කද්දාකත් හම්බෙ නැති අවස්ථාවක්. අරක නෑ මේක නෑ කියලා ඒ අඩුපාඩු ගැන කරන කතා. ඒව ඒකාන්තයෙන්ම ද්වේෂයිසිකක් තියෙනවා. කියන කෙනත් අහන්න ඕන ද්වේෂයෙන් කියන අහන කෙනත් කියන කෙනා අහන කෙනා දැනන ද්වේෂය හිතේ නැත්තම් ඔය අසන්තුට්ටි කතා කියලා හිග භාවය පිළිබඳව කරන කතා විවේචන කතා ඉතාමත්ම තමන්ගේ තියෙන ගුණය පිසාරිනවා ඒක නිසා විවේචන නැතුව අපිට ජීවත් වෙන්න බෑ නමුත් සමහර විවේචන නාස්තිකයි සමහර විවේචන ආස්තිකයි නාස්තික විවේචන එනකොට දැනගන්න ඕනේ මේ යන්න හදන්නේ මේ මානසික අසහනයක් එයා ඒ කරගත්තා වෙයි Taman අයින් වෙනවා. එහෙම නැතා අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා. යම් කිසි කෙනෙක් පාටි දාන්නයි, බීච් එකට යන්නයි, ට්‍රිප් යන්නයි කතා කරනවා නම් ඉතින් දැනගන්න ඕනේ මේ මනුස්සයාට gedara වහලේ තිබෙනවා වෙන්නේ නැති. ඒකයි තමයි මේ දුවන්නේ අපි තින්නේ. ඉතින් අපිට අපේ gedara වහලේ තියෙනවා නම් එයාට කියනවා ඔයාගේ වහල ගහ ගන්න අපි යනවායි කියලා මේ විවේක වෙන කතාවල් තියෙනවානේ. අපි අරණ්‍යයකට යන් සීනාසනයකට යන් බණක් භාවනාවට යන් කියන කතා. අන්නේ විවිධ කතාව දිහාවට නැඹුරු වෙන්නේ කියලා තියෙනවා. අර විදිහේ අවිවේකී කතා කරන මිනිස්සු ඉන්නේත් අවිවේකී. ඒක නිසා තමයි පුරුදු කරනවා නම් කතාවක්. ඒක අවිවේකී භාවය අගය කරන නැත්නම් අවිවේකී භවයේ ඉඳලා භාවිකේ බව අගය කරන කතා. ඒ තමයි ਸਰවචන්සේ සඳහන් කරන්නේ මම මේ විදිහේ ශුන්්‍යත විහරණයකින් ඉන්නකොට මා කරා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජ රාජ මහා මාත්‍ය තිත්‍ය තිත්‍ය ශාවක වෙනවා. මම ඒ යත්තන්න විවේකයේ කියලා දෙනවා. මම ඉඳගෙන මම විවේකයේ ඉඳගෙන ඒගොල්ලන් කියලා දෙන මේ ශුන්්‍යත විහරණය ගැන. ਸਰවචන්හන්සේ කලබල තනක ඉඳගෙන ශුන්්‍යත විහරණය කතා කරන්න ගියා නම් ඒක වැඩි බණක් වෙනවා. කක්කොටු බණක් වෙනවා. ਸਰවඥාංශ විවේක තැනක ඉඳගෙන විවේකී පිළිබඳ කතා කරනවා. එතකොට කරා පැමිණිච්ච මිනිස්සයාට ඒ ඉන්න පරිසරයත් ඒ කතාවත් නිසා නැවත සලකා බැලීමක් කරන්න වෙනවා. අපි කොයිතරම් ජන ජනා කියන තැනක ආවත් මේ බුදුචන්නාංශ විවේකී ඉඳගෙන කතා කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අවිවේකී කතාවට යනවනම් එයා අනුගමනය කරන අනුයන අයත් අනිවාර්යයෙන්ම අපිච්චතා, සන්තුට්ඨිතා අවිවේකතා කියන එක තේරුම් ගන්න පටන් අර ගන්නවා. ඒකත් හරියටම අපි යම් වෙලද ප්‍රචාරක දැන්වීමක් නැවත නැවත බැලුවොත් ඒකට ආසාවක් ඉන්නා වගේ පවිවේකී කතා කරන තැනක බොහෝ කල් හිටියොත් ඒ පුද්ගලට ඉබේ මේ පවිවේකී භාවයේ තේරෙන්න පටන් ගන්නවා. මේ ඇබ්බැහි කියන්නේ මුළු ලෝකෙම ඇබ්බැහියක් තියෙනවා. Taman කොතරද ගත කරන්නේ ගත කරන තාලෙට ඇබ්බැහි වෙනවා. බල්ලොත් එක පුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙනවා කියලා උපදේශිත කියනවා. බල්ලොත් එක බුදියන්නේ ඇයි මැක්කො නැග්ගේ කියලා අහන්න එපා. ඒ නිසා තමයි දැනගන්න ඕන කවුරුත් එක බුදියන්නේ කියලා. අන්න ඒ වගේ ඇසුරු කරන්නේ කවුද කියන එක දන්නේ නැතුව ඔය කොච්චර භාවනා කරත් ඒ භාවනා කරපුවා දවස් දෙකකින් හොදගෙන යනවා, පිස හරිනවා. ඒ විහරණේ ගත කරන්නත් ඕනේ, කතාව කරන්නත් ඕනේ. තව කෙනෙක් ආපුවා මේ Taman බුදුබණ කියලා හෝ මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන කියලා කොහෙන් හරි ඇදලා ඔය සන්තුට්ටි කතා, අප්පිච්ච කතා අවිවේක කතා, අසංසග්ග කතා. සංසග්ග කතා කියන්නේ ඇලි ගලි වාසේ. ආලිංගන වාසේ. දිවෙන් දිව ගාන ජීවත් වෙන එක. ඒකෙන් කවදාකවත් නිවනක් නෑ. නිසා අසංසග්ග කතා කියලා කියන්නේ තනි අලියා වගේ. කංග වේනගේ තනි අඟ වගේ කියන තියෙන්නේ මේ සෙනගක් එක්ක ඉන්නේ බයට රැළේ හිටියේ නැත්තම් බය ඇති වෙන හින්දා. සෙනගක් එක්ක ඉන්නේ ආහාරයට. ආහාරටයි බයටයි නිසායි ඔය මේ රැළට සත්තු වැටෙන්නේ. තනියලියගේ උට තනියලිය කියලා බයකුත් නැහැ. උට ආහාර පිළිවෙත ප්‍රශ්නකුත් නැහැ. ඒකට එයාට ඕනකමක් නැහැ. අලිපන්තික සමාජිකත්වය. ඒක නිසා තමන්ට බලන්න ඕනේ අපි කොහොමඩක්වත් මරණයට යනකොට, වයසට යනකොට, ලෙඩ වෙනකොට තනි වෙනවා. ඉතින් ඒකට ලෑස්ති නැතුව අපි මේ ජනී ජනියත් එක්ක එකතු වෙලා ලීගලි වාසයට ගියොත් අන්තිමට ලෙඩ වෙනකොට අසරණ වෙනකොට මේක පුදුමාකාර දඬුවමක් වඩටපත් වෙනවා. ඒ නිසා කියන තුන ඕගොල්ලන්ගේ තම තමන් වැඩ තම තමන් කරගන්න අවශ්‍ය වුණොත් මට කතා කරන්න. එහෙම නැත්නම් මයි ළඟට එන්න එපා. මොනම හේතුවක් නිසාවත් එන්න එපා. ඒ නිසා ලොකු සංසය ලියලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් යෝගාවචරයේ තව යෝගාවචරයේ කුටියට යන්න එපා. අසනීපයක් වෙලා gediye ගහුවොත් විතරක් ගිහිලා අහන්න ඒත් උපස්ථාණ්ඩ විතරයි ඇයි හොඳ ඇයට නෙවෙයි. එයාට ලෙඩ වෙච්ච කෙනාට වෙන්නේ එහෙම ඉන්න අරින්න. මොකද මේ ආවේ අපි සමාජය සුරකට යන්න බොහෝ දින අඳුර ගන්න නෙවෙයි. නමුත් අවාසනාවට වගේ භාවනා මධ්‍යස්ථාන එකිනෙකා හඳුනා ගැනීම ස්ථාන වලටපත් වෙලා තියෙනවා. එක එකන ටෙලිෆෝන් නම්බර් සූමාරු කර ගන්නවා, ලියුම් ලියා ගන්නවා. ඒ කයිවාරු කතා ගියාට පස්සේ ඒන ප්‍රශ්න වලට භාවනා මධ්‍යස්ථානේ වග වෙන්න බෑ. මොකද භාවනා මධ්‍යස්ථාන කියලා තියෙනවා කෙලින්ම ඒ යෝගාවචරත් එක්ක ආයතනේ සම්බන්ධයි. ඔය එක ගමෙන් දෙන්නෙක් ආවොත් ගියා. ඒ දෙන්න කතාවට පටන් ගන්නවා. ගමේ කතාව ගන්තොටට යනවා. ඒක නතර කරන්නම් Taman අඩු ගන්න මේ වගේ තැනට ආවට පස්සේ මට තනි බංගලම් වෙන්න එහෙම නැත්නම් හුදේකලා වෙන්න එහෙම නැත්නම් මේ හදාගත්ත මේ සතිය මේ ශූන්‍ය භාවය මේ පිරිසිදුකම මේ අවදි ගතිය පටලවා ගන්න සංකීර්ණ කරගන්න නැති වෙන්න අසංසග්ග කතා. ඊසා බුදුරජාණන් වහන්සේගේ අසංසග්ග කතා පිළිබඳව කියනවා නම් හොඳටම ලියවිලා තියෙන්නේ ওই කග්ගවිශාන සූත්‍රයේ ඒකේ ගාථා 30 ගානක් තියෙනවා හැම ගාතාවම ඉවර වෙන්නේ ඒකෝ චරේ කග්ගවිශාන කප්පෝ. ඔබ එකලාව හැසිරියන් කනවේ කඟ වේනගේ අඟ වගේ කියනවා. කඟ වේනට විතරයි තනියක තියෙන එකම සතා. ඌ ඒ තරම්ම බලවත් ඌ ඉදිරියට ආවොත් ගහක් ගහ පලාගෙන යන තරමටම කංග වෙනවා තනියක බලවත් කියලා කියනවා. ඉතින් දෙක වෙච්චි ගමන් අං දෙක ගුණා. ඒ මම රසාව කරන කාලේ මම ලියලා තිබුණා ආමන්ත්‍රණාවෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ තානේ නිපජ්ජාය අනබිච්චිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ කියලා. මම රසාව කරනවා පැය 24න් 23ක්ම වැඩ. පුදුමාකාර ගත කරන්නේ මගේ දොරේ ගහලා තියෙන කාමරේ ඔය කියන ගාතාව. ඒකේ කියවෙන්නේ ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජ. උඹ සෙනගක් එක්ක හිටියොත් ඒ කෙනෙක් ඇවිල්ලා අරක කරමු මේක කරමු අරකටයි මේකටයි ආමන්ත්‍රණ වෙනවා. ඒ ආමන්ත්‍රණ හිටගෙන ඉන්න කොටත් කරනවලු නිදාගෙන ඉන්න කොටත් කරනවලු ඇවිදින කොටත් කරනවා බුද්ධියගෙන ඉන්න කොටත් කරනවා. ඒක තමයි සෙනගක් ඉන්නකොට තියෙන දඩේ. ආමන්තනා හෝති සහාය මජ්ජේ ගමනේ ගමනේ නිසින්නේ තායනේ පජ්ජාය අනබිජිතං සේරිතං පෙක්කමානෝ මම මේ ඒ ඇත්තත් එකට අනේ එපා මට කතා කරන්න කියලා කියලා හිත නරක හිතක් නැති නොවීම පිණිසත් සේරිතං ස්වෛරී භාවයේ සඳහත් ඒකෝචරේ එකග්ග විසාන කප්පෝ තනිය අඟ වෙනගේ අඟ වගේ ඉන්නවයි කියලා ඊටසේ කාමරේට ආපෙකෙක් කිව්වා මං ලබන අවුරුද්ද එනකොට අං දෙකක් වෙලා තියෙයි කියලා ඒ මම සමාජ ජීවිතය ගත කරනකොට හැම කෙනත් එක බොහෝම සුහදයි. ඒ කෙල්ලෝ කොල්ලෝ මොකක්වත් වෙන සයින්ස් හංගවදෙනෙක් හිතන්නේ අනිවාර්යයෙන්ම එක්කෝ අනියන් සම්බන්ධකමක් ඇති. එහෙනම් මේ ඔක්කොම කරන්නේ මේ වගේ සම්බන්ධයකට කියලා. මම කියන්නේ මම බලා ගන්නම් තනියඟම තියාගන්නයි කියලා. ඒක එක තැනක තියෙනවා ඇත්තට මේක නෙවෙයි ඒ සූත්‍රයේ තියෙන විජේ සූත්‍රෙ වෙන්නේ නැති කාන්තාවක් තනිවලල්ලක් අතේ දාගෙන ඉතෝ සද්ද නැහැ. වලුළු දෙකක් අතර ගියොත් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ සලම් බලන් ඇත්තට ඕනෙත් එච්චරනේ. වලුළු දැම්ම කියලා පෙන්වන්නනේ. ඉතින් තනි වලල්ලෙන් එන්නේ නැහනේ. අත හොල්ලනකොට සලම් බලන් එන්නේ නැහනේ. ඉතින් ඒ නිසා තනි වලල්ල හරීම පාළුයි. ඒක දුප්පත් ක්‍රමේ ලකුණක් දෙක තියෙනවනේ. ආයිති අත හොල්ලන හොල්ලන වෙලාවේ මාළු බෙදෙන කොටයි හැඳි බෙදෙන කොටයි හැඳි ගන්න කොටයි ඉතින් සලම් බලන් ගන්න පටන් ගන්න ඕක තමයි ඕන කරන්නේ මේ අසංසග්ග භාවයට යනකොට මේ තනි බවටපත් වෙන්න අපිට බුදු ශ්‍රද්ධාව ධර්මයේ සංඝයා කෙරේ ශ්‍රද්ධාව තමන්ගේ සීලය පිළිබඳ විශ්වාසය. තමන්ගේ සීලය පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ඒ මනසට අන්ධකාර කියලා ප්‍රශ්නයක් නැහැ. ඇත්ත එක වහගෙන ඉඳලා කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. අනතුරක් වෙයි කියලා ප්‍රශ්නකුත් නෑ. එයා දන්නවා මම අනිවාර්යයෙන් මම දන්නවා මම ඊට වැඩිය අද සීලවන්තයි. මෙවැනි තත්ත්වකින් ඉඳලා මරණට කමන්නේ නෑ. දුස්සීල කෙනාට තමයි ඔය ඝන සංගණිකාව ඕනේ කරන්නේ. පිරිත් නූල් ගැට ගහන්න ඕන කරන, සෙත් කවි බලි කවි කියා ගන්න ඕන කරලා තියෙන්නේ. මං කියන්නේ නැහැ පිරිත් නූල් නරක දෙයක් කියලා. මෙච්චර කොච්චර වටිනවද නූලක් ගැට ගහන්න වෙඩි සතුටුමත් වෙලා පිරිතක් කරගන්නකොට. ඒක බරපතල පිරිතක් නේ. ලুকু අරසාවක් නේ සතුටුමත් වෙනකොට. ආන්නේ වගේ ඉන්නකොට තේිනවන්න මේක හරියන්නේ ඒකාන්තෙම සුදේ කලාවේ ඒකාන්තයෙන්ම තනිවංගලමේ. ඉතින් ඒ චේතියම් මේ සංගණිකා වැඩවලට යන්න පටන් අරගත්තොත් තමන් මතක තියාගන්න ඒක අගෞරවයක් වෙනවා. තමන් ගත කරන මේ ප්‍රතිපදාට අගෞරවයක්. තමන් ගත කරන මේ කෙලෙස් අඩු කරන වැඩට අගෞරවයක්. ශූන්‍යතාවයේ කෙලස හැදීමක්. සතිය නාස්ති වීමක්. පෙට්‍රල් ටිකක් එළියට දැම්මා වගේ. කිරි ටිකක් පොළොවට හැලුණා වගේ. හැලුණාට පස්සේ ආයේ කිරි වල වටිනාකමක් නැහැ. ඒ නිසා මේ අසංසග්ග භාවය නැතුව නැත්නම් මේ ගණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වේවක් නැතුව වීරියක් නම් කවදාවත් හිටින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අසංසග්ගතා තියෙනවා නම් විතරක් වීර්ය ආරම්භයක් ගන්න පුළුවන්. මොකද තමයි ළඟ තියෙන ශක්ති විවේකය මානසික ශක්තිය කායික ශක්තිය එකතු වෙන්නේ උදකලාවේ තනිපංගල වෙන්නේ. සෙනගක් එක්ක ඉන්නකොට වැසිකිලි කැසිකිලිවත් කරන්න බෑනේ. කරන්න වෙලාවක් නැහැ. ඒකත් අද කරගෙන ඉන්න වෙනවා මේ යන්න හදනකොට දොරට තට්ටු කරන කවුරු හරි. ඒක නිසා මේ නාගිත නාගිත සූත්‍රයේදී බුදුහාමුදුරු කියනවා මහා අවසාන සූත්‍රය මට අයස වේවා. යසස කියලා කියන්නේ පිරිකර පිරිසර පිරිකර වැඩි වීම. මට අයස වේවා. මම යන පාරේ ගව්වතරන් ඉස්සරහින් ගව්වතරන් පිටිපස්සෙන් කවුරුත් නැත්නම් කැලේ යනකොට මට අවශ්‍ය ලාට මල පහ කරන්න පුළුවන්. මට මුත්‍රා කරන්න පුළුවන්. සිටින්ගක්ගේ ගියොත් ඒකත් කරන්න බෑ. කොච්චර සරලද කියලා බලන්න බුදුරජාණන්සේ උගන්වන්නේ අපි මේ ජනසංගනිකාව හිටියට පස්සේ ඒකත් වෙලාවට කරන්න වෙනවා. මලමුත්‍ර වෙලාවට පහ කරන්නේ නැත්නම් අපස්මාර රෝග. අපිට මේ ඇදලා තියෙන බරපතල රෝග රාශියක් ඇවිල්ලා තියෙන අවශ්‍යලට මුත්‍ර කරලා නැතුව. අවශ්‍ය කරනට වැසිකිලි කරන්නේ නැතුව. ඒක මොනම මීටරයකටවත් අහුවෙන්නේ නැහැ. අල්ලන්නම බෑ. මම ඔය මේ ඔතාවා ගිය වෙලාවේදී හිටපු ඕගනයිසර් කෙනෙක් වෙනවා රත්නපුර විත්ති මනසයක් කියනවා මම හොටලේ මැනේජර්. ඒ වුණාට සෙනගේන වෙලාවට මම යනවා කවුන්ටරේට රිසෙප්ෂන් එකට. ඉතින් ගිහලා බැලුවට පස්සේ මට මගේ ඉඳුරන් සේරම දුර්වල වෙන්න පටන් ගත්තා. හැම එකම බලනකොට මීටර එක හොඳයිලු. බලලා බලලා බලලා වරුදු 6ක් ගියාට පස්සේ තේරෙන්නේ ඒකේ කවුන්ටර් එකේ ඉන්නකොට වෙලාවට මෝත්‍රා කරන්න හම්බෙන්නේ නැහැ. වෙලාවට වැසිකිලි කරන්න හම්බෙන්නේ නැහැ. මොකද කවුරු හරි එනවනම් එන අමුත්ත පිළිගන්න ඉන්න බෑ. අන්තිම බලනවා පොඩ්ඩක් ඉන්නම් කියලා ගිහිල්ලා කියලා බලන්න පැය 3-4 මූත්‍රා කරලා නැහැ. මම දැන තව ප්‍රධාන කාම්දරු දෙනමක් ඉන්නවා එක විනාඩි 5ක් මූත්‍රා පිට කරගන්න බැරි වුණොත් වෙලාවට දවසම ඉෂේකක් වුණා. එනිසා කොහෙවත් ගමන් යන්නේ තමගේ කුටියේ ඉන්නේ අවශ්‍ය වෙනකොට වෙලාවට මුත්‍රා කරනවා එතකොට ලෙඩක් නැහැ ඉතින් කවුරුත් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අර එහෙයන් මෙහෙයන් ඊට පස්සේ කියනවා නෑ මම විවේකයට කැමති කියලා. විවේකේ නෙවෙයි. දන්නවා මේ වෙලාවට මුත්‍රා ටික පිට කරගන්න බැරි වුණොත් විශාල රෝග. ඉතින් ඔය තරුණ කාලේවත් තේරෙන්නේ නැහැ. මේ සමාජශීලී ජීවිතයක් ගන්න තේරෙන්නේ නැහැ. නමුත් අපේ ජීවිතේ දෙන වදයක් ඒ නිසා හොඳට මතක ගන්න සංසග්ගතාවේ ඉන්න කෙනා එලිගලි වාසය කරන එකනා මිරිකල දාපු උබ්දණ්ඩක් වගේ කිසිම ඕජාවක් ඇඟේ නැහැ. නමුත් අසංසග්ගතාවේ තනි පංගලමේ. එහෙම නැත්නම් හුදෙකලාවේ ඉන්න මනුස්සයට ඕන දෙයක් ඕන වෙලාවක කරන්න වීර්යය තියෙනවා. අපිට හිතෙන මේ ශනිකතලයේ ඉන්නකොට තමයි මේක ඇවිස්සලා ඉන්නේ කියලා. නෑ. මේ තනි පංගලමේ කැලේ තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි කියන්නේ පුතා දන්නේ නෑ. හඳ ඇති කාලේට වනාන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවඟ නොවේ වාලියදී කැලවල හරි සෙල්ලම් යනවා. ওই රාජධානි වල නෙමෙයි මොනවාක්වත් සිද්ධ වෙන්නේ. ලංකා ඉතිහාසයේ හැමදාම අපහසුතාවකටපත් වෙනකොට කැලෙන් හාමුදුර කෙනෙක් වඩිනවා සුද්ධ කරනවා. එතකන් ඒ හාමුදුර ඉන්නව දන්නෙත් නෑ. මේ විහාරාධිපති තනතුරුත් නෑ, මහානායක තනතුරුත් නෑ. ඒ ස්වාමීන් වහන්සේ අතුරට බණ භාවනා කර කර ඉන්නවා. අන්තිමට වැද්දෙක් හරි ඇවිල්ලා කියනවා රජුරවඬ අන්න හාමුදුර අතේ ඉන්නවා. පොඩ්ඩක් ගෙනලා උපදේශ ගන්නද? හරි. මොග්ගලී පුත්‍ර සිසු මහරහතන් වහන්සේ ඒ වගේ සම්පූර්ණ ඉන්දියාවේ ශාසනය පිරියන වෙනකොට ගංගා දිග ඇතැම්ම පහක් උඩට ගිහිලා තියෙනවා කාටවත් යන්න බැරි තැනකට. ගිහිලා උඹලා ඕන දෙයක් රණ්ඩු කරගනින්න මගේ හීනයක්වත් එපා මට ඇහෙන්නත් එපයි කියලා. ඊපස්සේ අශෝක රජතුමා පණිවිඩ කාර්යයක් කරලා තියෙනවා නෑ. දෙකක් කරලා තියෙනවා නෑ. තුන්වෙනි සැරේ ගිහිල්ලා කියලා තිනවා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබතුමා වඩින්න ඕනේ කියලා රජ්ජුරුවම ගිහිල්ලා ආර්දනා කරලා තිනවා මේ සාසනය ගැන හිතලා ස්වාමීන් වහන්සේ කරුණා කරලා ඇවිල්ලා මේ වැඩේ කරන්නයි කියලා. ඊට පස්සේ කියලා තිනවා මම කියන විදිහට කරනවා නම් මම එන්න මට මේ රණ්ඩු කරන්න හෙට්ටු කරන්න අනේ මං කියන දේ කරා යාප් වෙන්න මට ඕන කමක් නැහැ මට මේ විවේකේ හොඳයි. රජුර බොහෝම ගෞරවයෙන් ගෙනල්ලා රජුරන්ට කරන්න පුළුවන් කායික මානසික උදව් කරලා තමයි උන්වහන්සේගෙන් අවසර අරගෙන ඊට පස්සේ තමයි මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට එවනවා වගේ ඔය දූත මෙහෙවර ටික කරේ. එතකොට ලංකාවේ පොළොන්නරුවේ කාශ්‍යප කියන ඒ දූත් මේ අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා රට අර්බුදකාරී තත්වයකට එනකොට යුග මෙහෙවරක් වශයෙන් එළියට අවිල්ල උන්වහන්සේලා කියලා දෙනවා. මෙන්න මේකයි වෙන්න ඕනේ. හැබැයි කවදාකවත් රජු රෝගාවට යන්නෙත් නැහැ. හේතු කරන් ඔප්පු කරන්න යන්නෙත් නැහැ. උඹලට ඕන මං කින්දේ කරපල්ලා. මෙච්චරයි කියන්නේ කියලා. ඒ නිසා කොච්චර දේශපාලන තර්ක තිබුණත්, දේශපාලන න්‍යාය තිබුණත්, දේශපාලන උපාධි තිබුණත්, පැත්තකටලා විවේකයේ ඉන්න මනුස්සය අතර මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට අද මේ විවේකේ නැති නිසායි අපි මේ උක්දඬු වගේ මිරිකිච්ච උක්දඬු වගේ හේ බාලා අසහනයටපත් වෙලා පීඩාකාරී තත්යකටපත් වෙලා තියෙන සියලු පීඩාවල් වලට ওই සියලු අසහනකාරී තත්ත්වයට විවේකයේ හොඳයි. හැබැයි අසහනයටපත් වුණාට පස්සේ විවේකේ තේරෙන්නේ කොන් වුණා වගේ. අසහනටපත් වෙන්න ඉස්සල විවේකේ දන්නවනම් එයා දන්න විවේකේ ඉන්න බේතක් කියලා. මොකද අසහනටපත් වුණාට පස්සේ විවේකේ හම්බුනායි කිව්වම භයානකයි. ඉතින් ડિප්‍රෙෂන් කියනවා, හිස්ටීරියා කියනවා, පැනික් කියනවා. පුළුම බාහිර බයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳට කලු කෙස් පවතිති ජීවිතේ ප්‍රථම යාමේදී මේ විවේකයේ හොඳට ප්‍රතිපදාවක් කරා අරගෙන කෙලස් නැති බව ඒක දැනගෙන ඒක තමන්ගේ අතේ තියෙන ආයුධයක් වාගේ උපකරණයක් වගේ තියාගෙන ඉඳලා ඕනේ ලෙඩක් ඕනේ අසහනයක් ආපු වෙලාවක කියන්නේ ඔක්කොටම මට කරන්න තියෙන ලොකුම සේවය තමයි මට පොඩ්ඩක් පැත්තකට ඉන්න දෙන්න. ඊයන්ගේ කායික මානසික ශක්තිය සියල්ලම වැඩිලා සුවින ගතියක්. මේ සෞන්දර්ය මතක තියාගන්න අපිට වීර්ය නැහැ කියලා කියනවනම් වෙලාව නැහැ කියලා කියන මොනක්වත් නිසා නෙවෙයි ඇලී ගලී වාසය නිසා. ආලිංගන වාසය නිසා. පුළුවන් තරම් ඈත් වෙලා බලන්න බුද්ධම විදියේ ශක්තිය එන්න පටන් අර ගන්නවා. ඒ නිසා කරනවා නම් කතා, අපිච්ච කතා, සන්තුත්ති කතා, අසංසග්ග කතා, විරිය ආරම්භ කතා මේ කතා ඒ වගේම සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා මේ ලෝකේ ප්‍රධාන වශයෙන් කියවෙන දුස්සීලයන් පිළිබඳව සහ දුස්සීලකම් කිරීමට ආරාධනා අර මිනිහා අර ශික්ෂාපදේ කැඩුවා මේ මිනිහා මේ ශික්ෂාපදේ කැඩුවා කියවම කට අරගෙන බලන් ඉන්නවා. මතක තියන්නේ කට අරගෙන බලන් ඉඳීමේ හැම පවකටම සහභාගී වෙනවා. හැම පවකටම කොටස්කාර වෙනවා. ඒ නිසා අපි චිත්‍රපටියක් බලනකොට හොඳට ෆයිට් තියෙන එකක් ඒ ඔක්කොම තියෙනවා බලන ඉන්නවා කියලා කියන අපි කොච්චරක් මේ ෆයිට් වලට රණ්ඩුවට ක්ලේශ වලට කැමතිද කියනවනම් මානව ඉතිහාසයේ වැඩිම සෙනඟක් එකතු වෙලා තියෙන්නේ සුද්දා කියන කතාව මේක. පස්සේනි ජෝර්ජ් රජුරෝ වරම මිනිහා ප්‍රසිද්ධ වේදිකාව තියලා ගිලට් බ්ලේඩ් එකෙන් කපලා තිනවා මිලිමීටර මිලිමීටර බෙල්ල කපන බලන්න. ඕක බලන්ටලු වැඩිම සෙනඟක් ලෝකේ එකතැනට ආවා. අපි මුර්ගයෝ අපි යමපල්ලෝ අපට ඕන කරලා තියෙන මේ විශාල විනාශ දකින්න. ඉතින් ප්‍රවෘත්ති මධ්‍යස්ථාන දන්නව අයුවදී පෙන්නපු ගමන් මනුස්සය ඔක්කොම දාලා කට අරගෙන බලා ඉන්නවා. උන් ඒ නිසා කරන්නේ ඒව පෙන්නන විතරක් නෙවෙයි කඩප්පුලියව කරනවා. ඉතාම භයානක විදියට පොඩි දරුවෝ වනසලා රාද කරලා ඒව චිත්‍රපටිගත කරලා උදේ ඉඳලා හැන්ද වෙනකම් පෙන්නනවා. ඉතින් මේ මනස කොච්චර භාවනා කරත් අර කුණු කන්දලක් බලපු ගමන් සීරම ඉවරයි. ඒ නිසා සීලය පිළිබඳව නැත්නම් සමාධියක් පිළිබඳව ප්‍රවෘත්තියක් කිව්වොත් මම හිතන ටෙලිවිෂන් එක වහයි කියලා. නිකමට හිතන්න හොඳට සමාධිගත වෙලා ඉන්න ආමසුගෙනගේ ෆොටෝ එකක් පැය තුනක් විතර පෙන්නගෙන හිටියොත් ටීවී එකේ මොකද වෙන්නේ? එහෙනම් හරි සීලවන්තය හොඳ සමාධියක ඉන්න කියලා උස්සල ගහයි පොළවේ. මේ ගුණ මල කාති මේ දෙපැයි තුනක් පෙන්වන දෙයක් යවක කියලා විසි කරා. ඔය ජාතික ශෝක දිනේ දාන දවසවල මියුසික් එකක් දාන්න. කවදාක රේඩියෝ එක දාන්න නේ වෙලාවේ. එහෙම නෙවෙයි කාගෑරි ඔය අනේ ඩයනට මිනිහල මිනිහෝ දෙන්නෙක් හිටියයි කියවන අම්මද්ද බොල වෙන්න මොකක්වත් ඕනේ නැහැ. ඩයන කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. හැබැයි දෙන්නෙක් ඉන්නවා කියලා දැනගත්ත ගමන් අර කොලේ පෙරලන්නේ මොකද්දෝ අස්සක් බලන්න හදනවා වගේ. පුදුම ආසාවක් තියෙන. ඒකල අපි කියනවා අපි හරි සදාචාර සාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා. හැරියාව දිහා බලන්න අපි සීලේ නැතිවට කොච්චර කැමැතිද අපි කතා කරන කතාවේ දුස්සීල භාවයට පොහොර වැටෙනවද කියලා. ඒක සමාධි කතා කියලා කියන්නේ හිතගත තැම්පත් වෙන දේ. නම හිතගත තැම්පත් වෙන දේට හිත බඳින්නේ නැහැ. අපි ගිහිල්ලා බලන්න මේ වගේ වැඩසටහනට ඇවිල්ලා හරි හොඳට වාඩි වෙලා සමාධියකට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනකොට හිත කැමතිද කියලා? එයා හිතන්නේ අනේ අපරාධ ප්‍රවෘත්ති කොහෙද දන්නේ මොනවා වුණාද දන්නේ මෙතන ඉඳගෙන ඉලා හරියනවද? ඒව දැනගන්න තියෙන ආසාව තියෙන්නේ. ඉතින් මේක බුදුජානක කියන මෙන්න මේක සම්පජඤ්ඤ වෙන්නේ කියලා. මේ සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා යනකොට කුඩල කොට උඩ තිබගේ පණින්න හදනවා. මේක කවදාක පුද්ගලිකව ගන්න එපා. මේ අපි ඔක්කොගෙම තියෙන ගුණයක් මේක මේ නුගේ ගුණයක් නුගුණයක් මේක මගේ කියාගත්තොත් තමයි පිට වෙන්නේ පැහැදිලිව දකින්න මේ දේශිතක් කතා අහන්න අපි කැමති ශීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති විමුක්ති කතා කියන අම්මෝ වාරි ගැඹුරුයි ඌට අපිට වෙලා නැහැ කියලා අනිත් පැත්තට මේ දෙකේදීම සරුවඥාන්සේ පාවිච්චි කරනවා මහණි සම්පජානි තත්ත සම්පජාන සම්පජානෝ හෝති මට මේ දෙචිසක් කතා වලට කැමැත්තක් තියෙනවා කියන එකට අපතිභාවයක් තියෙනවා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා කියනකොට අකමැත්තක් නීරස ගතියක් ඒකාකාරී ගතියක් ඈනුම් අර්ශන ගතියක් නිදිමත වෙන ගතියක් තියෙනවායි කියලා එතනදීම සම්පජානකාරී වෙනව නම් ධර්මේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ කුණට කැමැති කෙලේශයට කැමැති අවුලට කැමැති ඒක දන්න දෙය කියලා ඒකට රිංගනවා. නම් සර්වචනච අපිට පෙන්වන්නේ ඔය හිස් කරපං, වාස් කරපං, අඩු කරපං, වක්ෂේ කරපං, වැය කරපං. එතකොට එන ශුන්්‍යතාවය ඔබ අකමැති වුණත් ඔබ තුල තියෙනවා. මේක අගේ ආඩම්බරේ ආපු ගමන් ඒක සමාදන් වෙච්ච ගමන් ඒක එළඹ වාසය කරපු ගමන් සාදු කියන්න ගිය ගමන් තමයි තේරෙන්න පටන් අරගෙන එවැනි සාදු කියන මිනිස්සු වගේකුත් ඉන්නවා ලෝකේ. නිවනට කැමැති, නිබ්බිදාවට කැමැති, ශූන්‍යතාවයට කැමති සතියට කැමති. ඒගොල්ල කවදාකවත් ඇසුරු කරන්න හම්බ වෙන්නේ අර හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන ඇවිස්සිලි කතා කතා කරන එකනට කවදාකවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔය හුඟදෙනෙක් හැම භාවනා මධ්‍යස්ථාන ගියාම ඒකේ දොස් කියනවා. හුඟක්කල් ඉඳ ඉඳ ඉඳ භාවනා මධ්‍යස්ථානේ දොස් කියනවා. ඒගොල්ලෝ හිතාන ඉන්නවා අම්නේ මං ආවේ මෙන්න මෙහෙම කියලා හිතාන බලනකොට මේකේ මේ මේ කැත වැඩක් වෙනවානේ මේ මේ කැත වැඩක් තියෙනවා විස්තර කතා කරනවා. නමුත් මේ භාවනා මතයෙන් වැඩ අරගෙන පැත්තකට ගිය මිනිහ කෝව හිතන්නේත් නෑ, දන්නේත් නෑ මනුස්සයා පුදුආකාරදී ස්තුති කරනවා. එකෙන් භාවනා මධ්‍යස්ථාන. ඒ හේතුව මොකද අර විවේචන කරන මනුස්සයා ඇසුරු කරලා තියෙන භාවනා මධ්‍යස්ථානේ පිස්සු පිහට්ටෝ ටික. හැම භාවනා මධ්‍යස්ථානේ පිස්සු පිහට්ටෝ ඉන්නවා. අත්‍යවශ්‍යයි භාවනා මධ්‍යස්ථාන පිස්සෙක් නැත්නම් මං ගැන ලයිසන් එකක් දෙන එකක්වත් නැහැ භාවනා මධ්‍යස්ථානයක් කියලා. මොකද ගෙවල් තෙමෙන මිනිස්සු ගොඩක් යන්නේ භාවනා මධ්‍යස්ථාන වලට. ගෙදර තෙමෙනව කරන්න දෙයක් නැහැ. ඉතින් අරේ කියම නිකන් කණ්ඩා හම්බ වෙනවා. නිකන් ඉන්නේ කෙනෙක් සෑහෙන සයිකෝපැත්ස්ලා ඉන්න භාවනා මධ්‍යස්ථාන. ඒක හොඳට මතක තියාගන්න. ඒක පිළිබඳ ගවේෂණයක් කරපු එක්කෙනෙක් කියලා තියෙනවා. වාසනාවට දෝ අවාසනාවට දෝ බුදුරජාණන්සේ දුක්ඛ සත්‍ය ඉස්සරහින් තිබ්බ නිසා බෞද්ධ භාවනා මධ්‍යස්ථානට පිස්සු පිහට වෙනවා අඩුයි කියලා. Hindu තැන්වලට පිරිලා. ඇයි යෝගී තියෙන භජන කියනවා දේව දෙයයන්ගේ බත් කනවා. ඔය බුදියාගෙන එක නෙදී. ඒ නිසා මේ වගේ තැනකට ආවත් ඒ යම් කිසි කෙනෙක් ඇසුරු කරන්නේ ඒ වගේ පිස්සු පිහට නම් යා ගෙදර යනකොටත් ස්ථානටත් බැනලා ඒ මනසත් එක්ක ගැටිලා තරහ වෙලා ගෙදර යනවා. නමුත් ඒ වගේ වැඩ ගන්න මනසයා ඌව කොච්චර තිබ්බත් කදාක් කතා බතා වලට යන්නේ. යා හරියට කරන්න තියෙන උපදෙස් ටික අරගෙන පැත්තකට යනවා. උන් ගිය ගිය තැන්වල මම දැක්ක භාවනා මධ්‍යස්ථානවලදී අනන්ත අප්‍රමාණ හැම ස්ථානකෙම ගන්න දෙයක් තියෙනවා. කීදාහක් බණිනවා. ගිහිල්ලා වැරදි පැත්තෙන් අල්ලලා කතා මේ කයිවාරු කාර්යොත් එක්ක ඉඳලා ඉස්සරහටම යන්නේ ඒ කට්ටිය තමයි. එන්නකොටම බෑග් එකක් ගිහිල්ලා කුච්චිය තියලා ආ කොහින්දලා දාවේ ඉතින් පටන් ගන්නවා. පටන් ගන්න කියනවා ඔයා දන්නේ මේක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා අර මනුස්සයාගේ ඔළුවට ඔක්කොම ටික දාලා මේ ස්ථානේ වන කරනවා. ඉතින් ඒක ඒක මම හිතනවා භාවනා මන්ත්‍රය ආරස්සාවට හොඳයි කියලා. මොකද ඒ කට කතා අහන්න එන කට්ටිය ගොඩින්ම බැනලා පිටත් වෙලා යනවා. භාවනා කරන එකට විවේකයේ තියෙන ඕන දෙයක් කරගත හැකියි. ඉතින් ඒ නිසා මේ භාවනා පන්තිස්ථාන ගන්න ලියලා තියෙන පොත් දිහා බලනකොට පේනවා ගිහිල්ලා බලනකොට මේ මිසු ලියලා තියෙන දේවල් බලනකොට මේ මිනිස්සු කවදාකවත් ඉතින් ගිහිල්ලා තියෙන්නේ නිවනක් අරමුණු කරගෙන නෙමෙයි මේ ප්‍රවෘත්ති හොයන්නේ ගුණකන්දල් හොයන්නේ ඉතින් ඒ නිසා එවැනි කතාවල් වලට යන මිනිස්සයා ඉබේම ඒව්වටම ඇදිලා යනවා ඉතින් අපි සංසාරේ මෙතෙක් කල මෙච්චර බුදුරු පහළ වෙද්දී මෙච්චර කල්යාණ මිත්‍රෝ ඉඳද්දිත් අපිට හම්බුන්නේ නැත්තේ අපි ඇතුලේ ඒකට සූදානම්වත් තිබුණේ නැහැ. අපි දන්නේ නැහැ මේ කතාව හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියන විදිහට හීන වූ ග්‍රාම්‍ය වූ ගමි කතාවක්ද එහෙම නැත්නම් නිවන විවේකයට පුතුරු දෙන කතාවක්ද කියලා දන්නේ නැති නිසා අපි දෙකටම සමතේ සලකනවා. ලොකු සාංශ ඉන්නකොට කියනවා උන්වහන්සේ 1901 ඉපදලා 1992 වෙනකන් ජීවත් වෙච්ච ඒ සතවර්ෂයේ යුග පුරුෂයෙක්. මේ කාලෙ විතර බණ කියන යුගයක් මගේ ජීවිතේම තිබුණ නෑ කියලා. රේඩියෝ එකේ උදේට හැන්ද වෙනකම් බණ. channels දෙක තුනක්ම තියෙනවා නිතරම බණ. හැබැයි මේ රට නරක වෙන තාල දිහා බලනකොට මොකද්ද අඩුපාඩුවක් තියනවලු මේ බණවල. ඉතින් මොන කරන්නේ මිනිස්සු අහන්නේ ඒව තමයි. ඒ මනුස්සය දන්නේ නැහැ මේ බණේ න්‍යාය පත්‍රය මොකටද කියලා. මොකෙටද මේ ගෙනියන්න හදන්නේ? මේ අවිවේකීතාවයටද යන්නේ? මේ සන්තුෂ්ටි කතාවටද යන්නේ? එහෙම නැත්නම් මේ අපිච්චතාවයටද යන්නේ කියලා මොකක්වත් නැහැ. gediya පිටින් කරනවා. කද්දාකවත් හරියන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන එක අහන්න ඕනේ විපස්සනාට ගැලපෙන බණක් විතරමයි. අනික් බණ නාහින්න ඕනේ. මොකද ඒව අහපු ගමන් අර සේරම අවුල් වෙලා යනවා. හැබැයි මම එකක් කියනවා එවැනි දේ මේකයි මට ගැළපෙන දේ මේකයි මට නොගැළපෙන දේ කියන්නත් භවනා ගොඩාක් දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්නේ නැතුව අපිට කියන්න බෑ මේ කතාවද නොමිනටෝ වෙන්නේ මේ කතාවද කියලා. ඒක නිසා හැම වෙලාවෙම තමන්ගේ ආධ්‍යාත්මික ගමන ගැන නැවත සලකා බැලීමක් කරන්න මම මෙතෙක් කල් ආපු ගමනත් එක්ක බලනකොට මට දැන් එන්න එන්න ඈත පේන ගතියක් තියෙනවා. ඒක නැවත ආයෝජනය කරන්න ඕනේ. ආයෝජනය කරනකොට ප්‍රධානම දේ තමයි කතාව. ඒකයි මිත්‍ර මේ ශුන්්‍යතාවේ උද්‍රජාංශ පෙන්වන්න හදන්නේ. මට සක්මනේදී ආදෙන ගතියක් දැනෙනවනම් පරියංකේදී ආදෙන ගතියක් දැනෙනවනම් තනියම ඉරියව් පවත්වන ආදෙන ගතියක් දැනෙනවනම් ඊට පස්සේ කතාව පිළිබඳ පරිසංවයන් මෙන්න මේ කතා දෙකක් තියෙනවා. මෙන්න මේ කතා හීනයි, ග්‍රාම්‍යයි, පුත්‍ජනයි, අනර්යයි, අනත්ත් සංහිතයි මේවට යන්නේ නැහැ. නිවන දිහාට යන්නේ අන්නේ ඒකට මම සම්බන්ධ වෙනකොට මම මේ කතාව කරනකොට දැනෙන්න ගතියක් තියෙනවා මට සම්පජඤ්ඤයක් තියෙනවා ඊට අමතරව බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා කරන ධර්ම කතා කියලා જાතියක් තියෙනවා ධම්මීවා කතා අප්පිච්ච කතා සම්තුට්ටි කතා පවිවේක කතා සංසග්ග කතා විදි ආරම්භ කතා ශීල කතා සමාධි කතා පඤ්ඤා කතා නිමුත්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා අන්න ඒ පැත්තට පොඩි නැඹුරුවක් වැඩි වෙන ගතියක් තියෙනවා නම් පුළුවන් තරම් ඒ පැත්තට දාගෙන ගියොත් එයාට අනිවාර්යයෙන්ම පරියන්කේදී ඒකට ලාභ ලැබෙනවා. සක්මනේදී ලාභ ලැබෙනවා. දෙක එවැනි කතාවට ප්‍රිය කල්යාණ මිත්‍ර හම්බෙන්න පටන් ගන්නවා. තුන කොංගුණා වගේ තනි වුණා වගේ පැත්තකට වෙන ගතියක් දැනෙනවා මෙතෙක් කල් ඇසුරු කරපු කට්ටිය තමන් කොන් කරන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ බනිනවා ඔබ දැන් නෝන්ජලයා. ඔබ දැන් මේ රස අඳුනන තේකා කියලා බය අඩු කරලා කතා කරන්න පටන් ගන්නවා. අනේ ඒකත් ජයසිරි මංගලම් කියලා පැත්තකට වෙලා තමන්ග වැටි කරගන්න ඕනේ. ඒ අතින් අපිට ගොඩාක් ප්‍රතිතද කරගන්න තියෙනවා. එහෙම නැත්නම් මෙච්චර උනන්දුලා භාවනා කරන්නට ඇයි මේ ප්‍රතිඵල ලබා ගන්න බැරි කියන එක විශාල ප්‍රශ්නයක්. විශාල ප්‍රශ්න මොකක්වත්ම නෙවෙයි. ඒ මෙයින් ගියාට පස්සේ කතාවේ සීමාවක් නැහැ. ඇහුම් ගන්න දේවල් කරන දේවල් වල සීමාවකුත් නැහැ. මේකට හේතුව මේ සමාජශීලී වීම නිසා. සමාජශීලී වෙච්ච ගමන් ඉතින් කතාවනේ තියෙන ඉස්සරහා ඒක නිසා බැරි වෙලාවත් මේ මිනිස්සුયો තමයි මේ වැඩේ කරන්නේ. තිරිසනුන්ට බණ කියන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක් නිවන් දකි කියලා මොකද උන්ට කතා කරන්න බෑනේ. තිරිසනෙකුට එහෙම පුළුවන් නම් ඉන්ජෙක්ෂන් එක දාලා හරි බුදුහාමුදුරන්ගේ මේ ප්‍රතිපදාව දෙන්න කියලා දෙන්න උඹ බොහොම ඉක්මනට කරගන්න. ඒ මොකද කතාවෙන් ඇති වෙලා තියෙන සංකෘතාත්‍යත් එක බලනකොට ඇති වෙන විවේකයට වැඩිය ඇති වෙන හොඳට වැඩිය නරකම තමයි කියන්නේ. ඒ මොකද ඒක පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. ඒ විදිහට සරුවත්ඥාන්සේ සඳහන් කළ තියෙන යම් කිසි කෙනෙක් කරන කතාව ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට යන්නේ නිවන පැත්තට යන්නේ කියලා කේල් ගහ ගන්න දහර කයන්නේ පොල් ගහ ගන්නද කියලා දැනගන්න තැනට ගියාට පස්සේ ඒක මම මේ කරලා ඉවරයි මේක කරපල්ලා කියන එක නෙවෙයි. මේ සූත්‍රේ විකාශය වෙන්නේ ඒ තාලෙට තමන්ගේ කතාව තමන්ට තේරෙනවා නම් අවිවේකී පැත්තරද අවිවේකී පැත්තරද යන්නේ අහුම්කන් දෙන්නේ මොනවටද කියලා ඊට පස්සේ විතරයි සරුවචන්ස කියන්නේ විතක්ක ගැන හිතන්නේ කියලා. තමන්ගේ හිතට එන විතර්ක ඉතින් අර කතාව ඇති වෙන්නේ විතක්කේ ආරාණ විතක්ක ਵਿਚාර දෙකටනේ වචී සංඛාර කියලා කියන්නේ. Tamange හිත තල්ලුව දෙන්නේ, නැඹුරුව දෙන්නේ, යොමුව දෙන්නේ, තල්ලු කරන්න කොයි පැත්තටද කියලා ගැඹුර තේරෙන්නේ කරන කතාවේ අන්තර්ගතයේ පොඩ්ඩක් හොයන බලන කෙනාට විතරයි. තේරුමක් නැතුව එහෙම නැත්නම් අපි කියනවනේ හිස් වචන කියලා જાතියක් තියෙනවා. සම්පප්පලාප කියලා. ඉතින් ඔව්හි කච කච ගන්න ඒවා හැම එකක්ම කාමච්ඡන්දයට බර. ඔය යන්නේ ඒකාන්තයෙන්ම කාමච්ඡන්දයට බර විතක්ක. ඒ වෙනුවට නික්කම්ම විතක්කේ පහළ වෙනවා නික්මීමේ විතක්කේ ඒ ශුන්්‍යතාවයේ හොඳම ලකුණක් තියෙනවා. ඇලී ගලී වාසයට ඇදෙන විතක් වලට වැඩිය වෙන්වීමේ විතක්ක පහළ වෙනවනම් ඒ කෙනාට ඊට ඉස්සර වෙලා ඒ ඒ වෙන්වීමේ විතක්කේ නැත්නම් ගිහි ගිය අතහැර යනවා කියලා ඔක සාමාන්‍ය සිංහලෙන් කියන්නේ. අතහැර යාමේ විතක්කේට ඉස්සලා හොඳට මෙයාගේ කතාවෙන් තේරෙන්න පටන් ගන්නවා මේ මනුස්සයා දැන් ඇතුළතට හිතට ධර්මයේ වද්දාගෙන තියෙන කියන. ඊට පස්සේ යාට පහළ වෙන්නෙම දිගටම නෙක්ඛම්ම කතා එහෙම නැත්නම් කාමයට කාමච්ඡන්දයට යන විසිතුරු කර කර මේ කෑම ටික ගැන අඳුන් ටික ගැන gedara ගැන බේත් ගැන විසිතුරු කතා නෙවෙයි නික්කම්ම කතා එන්න පටන් ගන්නවා. ඒක එන්නේ ඉස්සෙල්ලා හොඳටම දැනගන්න පුළුවන් මනුෂයා කරන කතාවෙන් එයා යන්නේ කොයි කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. කතාව පිළිබඳ හැඟීමක් නැති කෙනාට තමන්ගේ පහළ වෙන විතක්ක පිළිබඳ කිසිම ඔත්තැබීමකුත් නැහැ. වෙන දේ පිළිබඳ කියා ගන්නත් බෑ. දැනගන්නකොට වැරද්ද වෙලා ඉවරයි. ඒක නිසා සම්මා වාචා කියන එක නැත්නම් වචනය කියන එක එළියට එන්න දෙන්න දිගටම එළියට එන දේලා බෑග් දෙකට දාන්න මේක ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට මේක නිවන පැත්තට ආන්නේ මේ දෙකේ තමයි ප්‍රමාණය දිහා බලනකොට අපි කොච්චර අසාධාරණ විදියට ධර්මයට සලකන්නේ අපි කොච්චර අසාධාරණ විදියට විවේකයට සලකන්නේ කියලා බැලුවොත් ඇති කියලා හිතනවා මේ තරමින්වත් අපිට වැඩ කරගෙන යන්න පුළුවන් වුණා ඒ තියේදී අපි විවේකයට බර කළ ධර්මයට අනුපැත්තට කල්පනා කරන්න පටන් ගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා මේ සඳහා වචනේ විතරක් හදලා හරියන්නේ නැහැ. ඊට යටටට්ටුව තියෙන විතක්ක ਵਿਚාර දෙක ආන්නේ විතක්කේ දිහා බලනකොට අපි හැම වෙලාවෙම තියෙන්නේ මේ කාමච්ඡන්දේ දනවන කාම විතක්ක නම් ඒකට හරස් වෙනවා හුරස් වෙනවා නික්කම විතක්කේ. නික්මීමේ විතක්කේ. ඒ නිසා අපි නික්මීමට කෙනෙක් කරනලත් කැමති නැහැ තමන් කරන්නේ නැහැ. නමුත් වචනේ මට්ටම් කරගෙන හම්බම් කරගෙන කීකරු කරගෙන මේක මේ නරක කතාව මේක හොඳ කතාවක් කියලා තේරුම් ගත්තට පස්සේ ඊගනන පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා මේ වෙනකොටත් අඩුගණි කායි විවේකයේ සඳහා හෝ නික්විච්ච පිටිස කායි විවේකයේ සඳහා හෝ පියවරක් තිබ්බ පිටිස කොච්චර වටිනවද කියලා මොන තරම් මොන තරම් ගඟ දිගේ ඉහළට යන සටනක් කරන පිරිසක්ද මේ කායි විවේකයේ පිණිස හෝ වෙන් වෙනවයි කියලා තමන්ගේ ජීවිත දවස් 4ක් 5ක් ඒ ගණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව පැත්තකටලා ගත කරන්න හම්බ වෙච්ච එක කවදාකවත් කවුරුත් ජීවිතයක් නෙමෙයි තමන් කරගත්ත එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දෙන්නේ මේක නොමිලේ ලබන එකක්. ඕනම කෙනෙකුට ලබන්න පුළුවන් එකක්. නමුත් ඒක අමෝරාවෙන් කරන අම්මා කිව්වට තාත්තා කිව්වට පන්දලේ හැමෝම කිව්වට කවදාවත් හරියන්නේ නැහැ. කවදාවත් හරියන්නේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලත් දැවෙනවා. නමුත් නෙක්ඛම්ම විතක්කේ පහළ වෙච්ච මනසෙකුට නම් ඇත්තටම කියනවා නම් ගිහි ගිය අතරින්න ඕනෙත් නෑ. ඒ රෑ වෙනවයි කියලා කියන්නේ නෙක්ඛම්මයක්. කාමභෝගී පිටු පිරිස නටන වෙලාව විවේක ගන්න එක්කනට නිස්සද්ද වෙලාව. ඒ නිසා දවල්ට ඉන්න බස් එක්ක දවල්ට ඉන්න රාත්‍රී සංඥාවේ. ඊට පස්සේ රාත්‍රී ගන්න දිවා සංඥාවට. ওই පිස්සු ගෙන්න කට්ටිය ඕනේ පිස්සුවක් කළාම ගොරෑ දැදබු තියෙනවා. Tamanne තියෙන මේ වෙලාවට සෝහන් සෝහනකට ගියා වගේ දහසක් ඇති කරගන්නවා. ගොරෝන මිනි වගේක්. Tamange භාවනා කරන්න ගියාම ඔය කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිසා නික්මීම සඳහා ගී කියට ඇහලා කැලේට රින්ගන එකට වැඩිය Tamange කාලසටහන පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. මම මේ එනකොට මගේ තිබුණ රැවුල ගැට ගහන්න පුළුවන් තරමට මෙච්චර කොණ්ඩේ තිබුණ උරහිලට වැටෙන තරම් ඒ පින්නපාත යනකොට දානශාලාවට එන්නේ අපි මම රැවුල ගැට ගහගෙන ඉන්නේ. ඒ මොන යකාටවත් දැක්කට හොයන්න බෑ මේ දෙමලෙද්ද හොයන්නත් බෑ බොමුණෙද්ද හොයන්නත් බෑ මොකාද හොයන්න බෑ. ඊට පස්සේ මම අදිෂ්ඨානයක් කරන් තිබුණා ඊට අවුරුදු 3කට කලින් මම රැවුලයි කොණ්ඩේ එකවර කපන්නේ කියලා. ඉතින් අතරමැද ගොඩාක් හඬු තිබ්බා. මේක හරිම අශෝභනයි. රැවුලක් කියන්නේ රෑ අවුලක්. නැත්නම් අවුලක් ඔබ දිහා දකින්නකොටම පේන දෙන අවුලක් මං ක ප්‍රශ්නයක් නැහැ. කාදර දෙකේකට කපන්නේ කියලා. පස්සේ මේ වගේ වෙලාවක ඔන්න හෙට පැවිදි කරන්න කියලා රැවුල කැපුවා. රැවුල කැපුවා කොණ්ඩේ කැපුවා. ඊටසේ එනේනිකා බලනවා මේ මිනිහා නෙවෙයි දැක්කේ ඉස්සෙල්ලා. සම්පූර්ණයෙන් වෙනස්. ඒකෝට ඥානන්ද කටුකුරුන්ද කියනවා අනේ ආයසුතුන් අබිනිෂ්ක්‍රමණය කරන්න කැලේ රින් ගන්න ඕනේ නැහැ. මූණ වටේ කැලයක් වවා ගන්න එකයි තියෙන්නේ කියලා. ඒක සම්පූර්ණ වැවුලාට පස්සේ මොන තාලෙන්වත් හොයන්න බෑ. බස් එකේ යනකොට මගේ බැච්මේට් ඉඳගෙන යනවා මගේ ළඟ. ඉතින් මාත් බලනවා අඳුරයිද කියලා නෑ. මාත් කරවබන යනවා මට ඇතුලෙන් hina යනවා. දැන් මම තනි වෙලා. මොකෙන්වත් නෙමෙයි රාහුල් ගස් දෙකේ. ඒ නිසා ඒ විවේකී ලබා ගැනීම අපි හිතන විශාල සමීකරණ ඕනේ විශාල කැපකිරීම කරන. නමුත් නික්කම්මේ ඕනේ නම් අවශ්‍ය නම් විවේක වෙන්න දහසකුත් එකක් අම තියෙනවා. නමුත් ඒක ඕනේ නැතුව නැත්නම් ඒකට කැමති නැතුව ඔයගොල්ල හත් දවසේ භාවනා හතක් කරත් මොන්නම වෙනසක්වත් වෙන්නේ නැහැ. තාම කාම සංකල්පනා හිතේ තියාගෙන ඔය මොන භාවනා කරත් ගීත හත්ෙච්ච කබලට වැටිච්ච වතුරු බින්දසෝගේ වැටෙනකොට චස් ගායි එච්චරයි. කබල කබලම තමයි. ඒක කරුණා කළ බලන්න වචනේ විතරක් නෙවෙයි යාට තට්ටුවක් තියෙනවා. විතක්ක පහළ වෙනෙව්වා. මේක දැක්කට මේක අඳුනාගත්තට හිතන්න එපා මේ කාම විතක්ක හිතන ප්‍රමාණය අයින් කරන්න පුළුවන් කියලා. අඩු ගානේ මං ඉන්නේ කාම විතක්කේ කියලා දන්න එකයි බුදුහාමර මෙතන කියන්නේ. මම දැන් ඉන්නේ කාම මං දවසේ එතකොට පැය 24න් එන විතක්ක කියලා කෝටි ගණන් වෙනවා 100ට කීයක් නෙක්ඛම්ම විතක්කද 100ට කීයක් කාම විතක්කද කියලා බලන්න accounts පෙන්වන්න බැරි තරම් ලැජ්ජයි. කාටවත් කියා ගන්න බැරි තරම් උදේ ඉඳලා හැන්ද වෙනකන් කාම විතක්කොල ගත කරනවා නම් භාවනාදී අපි අර කරන අරමුණ සංසිද්ධ වෙලා ඉන විවේකය ඒක ගිනි කබලට රත් වෙච්ච කබලට හම්බෙච්ච වතුර කඳුලක් වගේ චස් ගාලා පිච්චෙනවා. ඒ නිසා නිතරම බලන්න ඒ Tamanට පහළ වෙන විතක්ක නැත්නම් විතක්ක වලින් ඇති වෙන වචන යන්න අරින්න ප්‍රශ්නයක් නැහැ. පොඩි බුක් කීපින් එකක් කරන්න. පොත් බැීමක් කරන්න. මට පහළ වෙනව කොච්චරද කියලා. හැබැයි භාවනා හුගා කියලා මට්ටමට යනකම් මේ පොත් තබන්නට සතුටක් නෑ. ලැජ්ජාවක්මයි ඇති අපි හිතේ තරම් පාහරයි. අපි හිතේ තරම් වංචනිකයි. අපි හිතේ තරම් චපලයි. පෙන්වන්න බැරි තරම් මේක ඇතුලේ තියෙන කුණු ගෝජාව. නමුත් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලිව දැකගෙනයි කතා කරන්නේ. කාලකාරාම සූත්‍රයේදී සරුවචන සඳහන් කළා තියෙනවා මහන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රාඥයන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකේ දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනුචරිතං මනසා තමහං ඥානාමි මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජුන් මිනිසුන් සහිත මේ ලෝකේ යමෙක් යමක් දැක්කනම් යමෙක් යමක් ඇහුවනම් යමෙක් යමක් වින්දනම් යමෙක් යමකටපත් වුණානම් යමෙක් යමකට පරිේෂණ කරා නම් ඒ සියල්ලම මම දන්නවා කියනවා. විහිළුවට නෙමෙයි කියන්නේ. බුදුන්ස අපේ හිතේ තියෙන දේවල් උන්වහන්සේගේ හිත හරහා දැකලයි කියන්නේ ඒක නුසුදුසුකමක් නෙවෙයි කරුණා කරලා මේ තියෙන අසුචි මෙච්චරයි බඩේ මෙච්චර අං තට්ටු තියෙනවා මෙච්චර බඩේ මඩ තියෙනවා කියලා දන්නේ ඒක උගව දෙනෙක් හිතනවා මේක අකුසලයක් නෑ ශූන්‍යතා දර්ශනයන්ට බලනකොට විශාල වටිනා දෙයක් මේ කුණු කන්දලයට තමයි මම කියන්නේ හැබැයි හොඳ පැත්තක් තියෙනවා. නෙක්ඛම්මේට මනාපයක් තියෙන හැබැයි ඒක ඡන්දෙන් දිනන්න හම්බ වෙන එක 100ට එකක්වත් නැහැ. ඉතින් අපි මේ ජීවිත කාලය ඇතුළත අර පරදින නෙක්ඛම්ම සංකල්පනා 100ට එක එක දෙක කරගන්න පුළුවන් නම් තුන කරගන්න පුළුවන් ඒක ගැම්ම ගන්න ඉතාමත් වේදනාකාරී විදිහට ඇඟින් ඇට ගලවන්න වගේ අපි මේ ප්‍රිය කරපු දේවල් එහෙම නැත්නම් අපේ මනාපමනාප දෙකටම අපේ පෞරුෂත්ව ලක්ෂණ වලට අපේ සංසාරයෙන් ගෙන ආපු හැම දෙයකටම අපි නැවත සලකා බැලීමක් කරනවා. මේ අපි මේ ප්‍රිය කරන දේ ඇත්තටම මට සුභ සිද්ධියක් දෙනවද? මම මේ රුචි කරන දේ මට ඒකාන්ත හිතසුව සලසනවද? මම මේ අදහන දේ ඒකාන්ත ඇත්තද? මේ මම තර්ක කරලා දිනන දේ ඒකාන්තයෙන් මට හිතසුව සලසනවද? බුදුහාමර කියන 150 50. ඔබ සදාහන දේ තුල බොරුව තියෙන්න පුළුවන්. ඔබ රුචි දේ තුල ඔබට අහේනිය තියෙන්න පුළුවන්. ඔබ අහන දේවල් තුන ඔබට වැරද්ද වෙන්න පුළුවන්. ඒ නිසා මේක නැවත සලකා බලනකොට අපි මේ රකින්න උත්සාහ කරන්නේ රුචි අරුචිකම් පොදිය. මමයා කියලා රකින්න උත්සාහ කරන්නේ මේ පෞරුෂත්ව ලකුණු වගේ හැබැයි මතක තියාගන්න මගදී අහුලගත්ත ගුණ කන්දලයක්. ඕකට නෙවෙයි අපි මේ ලෝකෙට ආවේ. ආ මේක දැනගෙන ඉවරලා තමන්ගේ රුචි අරුචිකන් ටික බැලුවොත් මේ ඉන්න අපි අතර කිසිම වෙනසක් නැහැ කාම විතක්ක නෙක්ඛම විතක්ක බලනකොට මොනම වෙනසක් නැහැ අපිට පේන්නේ නම් අම්මෝ මගේ හිත හරි පහරයි තුච්චයි හරිම නීචයි ඒ උනට ආවලා නම් මෙහෙමයි මෙහෙමයි කියලා හිතන ඔක්කොම පරාජිත හිතවිලි බුදුදහමේ මේ බණ කියන්නේ එහෙම වටලා පාගල චප්ප කරන්න නෙමෙයි. බුදුන්ස කියනවා මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන් වෙන්නේ මෙහෙම බණක් අහන්න ඈහෙන නෙක්කම්ම සංකල්පයක් ඇති නැතු ඉඳගෙන ඉන්න බෑ. බුදුහාමරගේ බණ අහනකොට අහනකොට නිවන් දකින්නයි කියලා කියන්නේ මනුස්සය ඊරියව පවත්තන්නේ මොන තරම් දුකකින්ද? මොන තරම් ශ්‍රද්ධාවකින්ද? මොන තරම් ගෞරවයකින්ද? ඒ සඳහා කැප කරන්න බෑ. ඒ සුපබුද්ධ කුට්ටි කියන මනුස්සයා මේ වගේ බණ කියාගෙන ඉන්නකොට අර ගේට්ටු ළඟ ඇවිල්ලා වාඩි වුණා. විශාල සෙනඟක් පනවන බුදුරජාණන්සේට ගෞරව කරගෙන. ඒ මනුස්සයා හිතුවා මෙතන කණ්ඩ දෙන තැනක් කියලා. නමුත් ਸਰවචනන්සේ බැලුවා මේ මනුස්සයා විතරයි බනහන්නේ. ඌට ගැළපෙන්න බන ටික කිව්වට පස්සේ ඌ ඒ වෙලාවේ අර කණ්ඩ හොයාගෙන ආපු කෑදර අදහසින් නික්මිලා මොනවදෝ මෙතන කියවෙනව කමන්නේ. ඔය බඩ කෑම වැත්තක දීවිච්චාවයි. මම මේ බණ ටික අහන්න ඕන කියලා ඊමණසේ නිකම්ම සංකල්පය පහල කෙරුවේ නැත්තම් බණ අහන්නේ නැහනේ. බණ වදින්නේ නැහනේ. අනික් කට්ටිය කියන්නේ බන ඛණ්ඩය බන ඕන වෙලාවක අහන්න පුළුවන් බත් කාලයිම කියලා ඒගොල්ලෝ පටන් ගන්නවා. මේ දෙකම එකම ධර්ම සභා මණ්ඩපයේ කට්ටිය ගාව තියෙන්න පුළුවන්. ඒ නිසා අපි හැදෙනවා නම් දවසින් දවස මේ නෙක්ඛම් සංකල්පේ වැඩෙන, කාම සංකල්පේ අඩු වෙන කිසිම දෙවන්නේක් ඔකට බලපාන්නේ නැහැ. තන්නේ කර අවිද්‍යාව විතරමයි. තමයි නොදන්නවකට. ඒකට පොඩි සපෝට් එකකට තණ්හාව පැත්තකින් ඉන්නවා. මම රසායන අතෙන් දැනන මකට කිව්වේ සුද්දා. උඹ හසුම දෙන්නේ 385කම අමාරු වැටෙනවා ඒ නිසා හස්සෙන්න එපයි කියලා. පවුල් 385ක් නේද බලපංගු පොඩි දෙල්ලමක්ද කියලා. මම ඔය පොස්ට් ඇමරිකන් ජාතික යෝගාචර රාහුල හාමුදුරන්ට ගිහිල්ලා කිව්වා මේමයි ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්නත් හිතෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? ඊට පස්සේ මම කව මේව මම රසා කරන තැන් වල 85 හිටිය දැන් 385ක් වෙනදී එතන හිටියොත් මම අසුනොත් මේ එයාට රස්සාව නැති වෙයිලා අයිතිකාරයා කියන. ඒ මහමුදු කිව්වා උඹ අසුනොත් උඹට සුදුසෙක් කොතෙන් දෙනවා පිස්සුද ලංකාව කියන්නේ <laughs> නොදියුණු රටක් නෙවෙයි දැනුවත් කට්ටිය නුඹ අස්සයන්. ඔයිට වඩා හොඳ එකෙක් කොතෙන් දෙනවයි කිව්වා. මගේ කටේ තියෙන නැති වන්ද රෙද්ද පල්ලෙන් බහලා ගියා. මම ගියේ නම් ඒ ආමුදුරන්ට අම්මෝ මේ වගේ වැදගත් මහත්ෙක් අත්රෙන්න එපා. ඕක දිගට ඉඳලා කරන්නයි කියන්නේ කියලා. මම ඉතියා බැලුවේ ළඟට එනකොටම බැලුවේ ගැරන්ඩියෙක් ගෙට ආවා වගේ. මම ඉතියා බැලුවෙත් ඔහොම බලලා කිව්වා මම එකක් කියන්නම්. ලංකාව කියන්නේ හුඟක් ආරක්ෂක රටක්. දියුණු රටක්. උඹ ගියොත් උඹට වැඩි හොඳ කෙනෙක් එනවා. ඔය ඔක්කොමලා ගෙදරින් ගියොත් ගෙදර කට්ටිය කැවුම් කනවා. ඔය කට්ටිය ඔය කට්ටිය ගියයි කියලා සන්තෝෂෙද කැවුම් උයාගෙන කනවා. හිතානින් දැන් හිට ගියාම අනේ තොරන් ගහලා බාරගන්නේ කියලා. නැද්දකින් මල වාතේ gedara ආවා කියලා හිතන. අහයි දවස් තුන ඇයි කලින් ආවේ කියලා ආයි. ඒක අහන්නේ පහුවෙන්දා. ගිය ගමම හොඳයි කියලා. අපි ගිය දවසට තමයි උන්ට ඉස්පාසුවක් තියෙන්නේ. ඒ නිසා කරුණාකර තමන්ගේ වැඩක් බලාගන්න. කියනවා නම් මට යන්න බැරි අහවල් එකයි කියලා මට පෙන්වන්න මයිලකින් බැඳිලා තියෙනවා පෙන්වන්න. තන්නේ කර තමන්ගේ රුචි අරුචිකම් තමන්ම හදාගත්ත නීති එකක් තමයි තියෙන්නේ. ඒකට තමයි කියන්නේ කාම සංකල්ප කියලා. නික්කම සංකල්ප කියන ඔතන හිටියත් ඔය පවුල ගත කරත් ඔය අම්මා වුණත් ඔය තාත්තා වුණත් මිදිච්ච අදහසෙන් වැඩ කරතේ. ඒතර ඒ හැට්ටිය පණිවිඩයක් යනවා නෙමෙයි මස ගෙදර හිටියට ගෙදර නැහැ කියලා. ඔයි මං නැති වෙලාවේදී ඔය ඇමරිකන් සුද්දා ගියා වීසා ප්‍රශ්නයකට. ආවට පස්සේ මං ඇහුවා කොහොමද කියලා. මූ මහත්තලා එහෙම ආවා ටිකක්. ඊට පස්සේ උඹට බැනුනේ ඇමරිකාව මොකක් කරන්නේ? ඉතින් මේ මිනිස්සු එහෙම තමයි. මම කිව්වා ඇමරිකන් කාරට උඹ බෙන්නු මොකා වගේද කියලා. මම හිතන්නේ මොකද්ද වෙනසක් තිබුණලු ආන්ටි කෙනෙක් ඇහුවලු මේ මේසන් ආවට ඇමරිකාවට ඉන්නේ gedara නෙවෙයි කියලා. හිත ලංකාවේ කිව්වා. අපිත් එක්ක නෙවෙයි ආ ඉන්නේ කියලා. ගෙදර ඉන්න මිනිස්සුන්ට තේනවා මේ අනේකම සංකල්පෙන් ඉන්නේ. අර වීසා ගන්න ගෙදර ආවට ඈතුරුම්කම් පැවැත්තුවට මිනිහාගේ හිත තියෙන කැලේ. උන්නෝක දැනෙච්ච ගමන් අර මේසොන්ද බුදු බණක් යන්නේ පණවිඩි. මේ ඔක්කොටම වැඩි මේ මනස අගය කරන්නේ නෙක්ඛම්මේ. ඒ වගේම අව්‍යාපාද සංකල්පේ අපේ මේ තියෙන වර්තමාන මොහොතේ ඉන්න බැරිකම අව්‍යාපාදේ. ව්‍යාපාදේ. අපිට වර්තමාන මොහොත පෙන්වන්න බෑ. අපි හෙට ගැන හිතනවා, ඊයේ ගැන හිතනවා, පරිේෂණ කරනවා, අරක මේ කරන්න කියලා කියන්නේ වර්තමාන මොහොත ලුණුම දිලානේ. උම්බලකටම දිලා. මේකට ලුණු ටිකක් දාගන්න බෑ හොයන්නේ. කුම්මලකට ටිකක් දාගන්න. අපි යෝගටනේ දැනුම කියන්නේ. මොකට කියන්න තියෙන අවිද්‍යාව කියලා. විද්‍යාව නෙමෙයි. වර්තමාන මොහොතේ සියලු සැප තියෙනවා කියන මේ බුද්ධ වචනේ තියේදී අතීත අනාගත ගැන හිතනවනම් වෙන තැනක් ගැන හිතනවනම් වෙන කෙනෙක් ගැන හිතනවනම් ඉතින් අවිද්‍යාව කියන්නේ තෝ මොනවා කියන්නේ උගත. වර්තමාන මොහොත පෙන්වන්න බෑ. කවදා හරි එක චිත්තක්ෂණයක් වර්තමානයේදලා අනේ මගේ මුළු ජීවිතේම හම්බෙච්ච හොඳම දේ හොඳම වටිනාම පින මේ වර්තමාන ජීවත් වීම කියලා තේරුම් ගත්තට පස්සේ මේ මනසට මේ චිත්තක්ෂණ දෙකක් කරගන්න එච්චර අමාරු නෑනේ. තුනක් කරගන්න. නමුත් වර්තමාන මොහොතේ ඉඳීම දඬු කඳක ගැහුවා වගේ, කටු බෙරි පෙරළුවා වගේ, කුරුසෙකට තියලා ඇන ගැහුවා වගේ කල්පනා කරන මිනිස්සයාට වර්තමාන ඉඳවීම දඟගයක්, ඉරගයක් දැම්මා වගේ. ඒ නිසා අපි අවිද්‍යාව ගත කරන්නේ. විද්‍ය මේ දැඩි දැඩි තරහයකට මෙන්න මේක දැකපු ගමන් ඔය සියලු ප්‍රයත්න අතහැරලා වර්තමාන මොහොතේ සැප වෙනකොට අභිජ්ජා දෝමනස ඉන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප ඒවදියා බලනකොට මේ වර්තමාන මොහොතේ ගත කරන හැම චිත්තක්ෂණයකම නෙක්ඛම්ම සංකල්පේ තියෙනවා. අව්‍යාපාද සංකල්පේ තියෙනවා. අවිහිංසා සංකල්පේ තියෙනවා. උඩ වෙන මෛත්‍රී භාවනා කරන්න, බුද්ධ අනුස්සතිය වඩන්න, බෝධි පූජා පවත්වන්න, බොමැටි මැටි කැරක් කැරකින්න ඕනේ නැහැ. මං කියන්නේ ඒව නරක වැඩ කියලා. නමුත් මේක බැරි නම් ඒක කරන්න. මේක සුද්ධම එක. මේක ස්පිරිට්ටුව. එක චිත්තක්ෂණයක් නෙක්කම් සංකල්පයෙන්, අව්‍යාපාද සංකල්පයෙන්, අවිහිංසා සංකල්පයෙන් ගත කරන්න ඕන නම් එක චිත්තක්ෂණයක් වර්තමාන මොහොතේ ඉන්නේ. එතකොට තමයි අපිට තේරෙනකොට ඉරියව්ව බලපාන්නේ නැහැ. රට බලපාන්නේ ඥාන පිටිකම බලපාන්නේ නමුත් මේ સંદર્ભය හදා ගන්නවා කියන එක අර ශූන්‍යතා දර්ශනය හරහා මිස ශූන්‍යතා විහෙරණය මිස කද්දාවත් කරන්න බෑ ඉතින් සත් මේක පිළිබඳව නැවත නැවත බනහමි නැවත නැවත යදමි අපි ළඟ තියෙන අර විවේක වීමේ කැමැත්තට උදව් කරනවා ධෛර්ය කරනවා ඇත්තටම කියනවා නම් අපි ගියේ පාර වැඩමුළුවේදී ඔය සම්මා වාචා නැත්තම් ඔය දශකතා වස්තු ළඟට එනකම්ම ගිය පාර වැඩසටහනෙත් අපි සාකච්ඡා කරා. මේකෙදි මට ඕන නැතරම තව ඒ සූත්‍රෙ දිගේ ඉදිරියට යන්න. නමුත් ඒකේ තව එක පියවරක් තමයි වචනය පිළිබඳව යම් ප්‍රමාණයකට යම් කිසි කෙනෙක් සැලකිලිමත් නම් මේකට තියෙන වචනේ මොකක්ද දන්නවද? සදාචාරාත්මක වගවීමක් තියෙනවා. තමන් කතා කරන වචනේ පිළිබඳ සදාචාරාත්මක වගවීමක් තියෙනවා නම් ලබෝ කාලෙකින් යාට තේරෙනවා මම කතා කරන්නේ මොන වගේ විතක්කයකින්ද කියලා. ඒකේ යටතට්ටුව පේන්න පටන් ගන්නවා. වචනේ හදාගන්න නැතුව ඒ ඒ යටතට්ටුවට යන්න බෑ. ඒ නිසා ගිය පාර රිට්‍රීට් එකේ ආපු බණවලට වැඩිය මේ සැරේ කරනකොට වෙනස් විදියකට කතා කරාට මේ සංකල්ප තුන අව්‍යාපාද නෙක්කම්ම සංකල්පය අව්‍යාපාද සංකල්පය අවිහිංසා සංකල්පයකට විරුද්ධව තියෙනවා කාම සංකල්ප විහිංසා කාම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක. ඒව තමයි අපේ හිත නිටතරම ජය අරගෙන තියෙන. අපිට පුළුවන් තරම් බලන්න ඕනේ වෙනුවට නෙක්ඛම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක මේ වගේ වෙලාවට ඉන්නකොට අපිට ඒක හරි ලේසි. ඒ මොකද ඔක්කොමලා වගේ එකක ඉන්න නිසා. නමුත් මේක අරගෙන මතක තියාගන්න ඒකට උදව් කරන්නම් කතාව පුළුවන් තරම්, ඇසුරු පුළුවන් තරම් ඝන සංගණිකා පුළුවන් තරම් වෙලා ඉන්නකොට හිත ඇතුළේ වෙන දේ Tamanda පේන්න පටන් ගන්නවා. හැබැයි සෑහෙන සීලක නැතුව, සෑහෙන ශ්‍රද්ධාවක නැතුව, සෑහෙන ලෑස්තියක නැතුව මේක දැක්කොත් බය හිතෙන තරම්. තමන්ගේ කෙලෙස් ප්‍රමාණය දැක්කොත් නූල් බඳින්න වෙන තරම්. නිසා නිල්ලම පෝස්ට් එකක් ගහලා තිනවා ඔබ භාවනා කළා කවදාද මේ යථා ස්වරූපේ දැක්කොත් දුවන්න පටන් ගන්නයි කියලා යකෙක් දැක්කයි කියලා. මේක ඇතුළේ වෙන මොකෙක්වත් නැහැ. කෙලස් කඳක් තියෙන්නේ. ඒ නිසා ඒ කෙලස් කඳ දිහා බලන්න ඉස්සලා සීලයකට එන්න. ඊට ඉස්සලා සද්ධාව මුදුන්පත් කරගන්න. ඊට පස්සේ මේකට ලෑස්තිලා යන්න මේක ඇතුලේ මොකුත් නැහැ. හත් අවුරුද්දක් පල් වෙච්ච අසුචි වලක් වගේ එකක්. අපි මේක සුද්ධ කරනවා. හිස් කරනවා. මොකද මේ අසුචි වලේ තියාගෙන ඉන්න කරඬුවක තියලා බැඳලා වඳින්න දෙයක් නැහැ. ඒ හිස් කිරීමට ශූන්‍යතාවය කියලා කියනවා. ඉතින් ඒක මේ දවස් පහ ඇතුළත ඉරක් අපේක්ෂා කරන්න එපා. ක්‍රියාවල වචනයේ සහ තමයි ජීවත් වෙන ජීවන රටාවේ අපි කියන එකට ධම්මා ආජීවය කියලා ඒ තුන පිළිබඳව තමන් තමන් වශයෙන් සලකා බලන්නේ නැතුව යම රජු වෙනකන් ඉන්න එපා. යම පල්ලෝ වෙනකන් ඉන්න එපා. ආන්න එක සලකා බලන්න මේ භාවනා වැඩ වලින් අත්‍ය කරගත්ත මේ ශූන්‍යතා දර්ශනය ක්‍රියාවත් කරන අදහසින් යනවනම් ඉදිනදා ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැතුව අපිට පරිශ්‍රණයක් හම්බ වෙනවා. අඩුපාඩුවක් නැතුව අපිට අමුද්‍රව්‍ය තියෙනවා. හැබැයි ඒකට සුදුසු මානසිකත්වයකින් ගියොත් ඒක වෙස්සලාගත්ත සුභාශිංසනයක් වෙයි. මානසිකත්වේ වැරදි නම් ඊතර ගියාට පස්සේ කටුකොහලක්. අවුලක් පරාජයක් වෙයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා නමුත් මෙහිදී ඇති කරගත්ත මේ අඳුනාගත්ත මේ සියලු ශක්තිය නිසා ඉදිනදා ජීවිතේ හම්බෙන සෑම අභියෝගයක්ම ඉස්සලා ගත්ත සුභාසිංචනයක් කරගෙන මේ පවුලේ ඥාතීන්ද නිහඬ බණකින් වචන කතා නොකර ක්‍රියාත්මක වීම හරහා නිහඬ බණකින් මේ සද්ධර්මය පැතිරවීමට බාහිර සාසනයත් අභ්‍යන්තර වශයෙන් Tamanට වඩා වඩා ශූන්‍යතාවය කිට්ටු කරගන්නත් මේ ධර්ම දේශනාවත් දේශනා වාලාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාවත් දේශනාවලියත් නිමාවටපත් කරනවා චිර දිනාටම තෙරුවන් සරණයි